රාජගිරි අරිඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුමදුර සදහම් දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණිලා ඒ නිසා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේව අපි තා ගෞරවයෙන් මේ විදිහට පිළිගනිමු මා කිව්වාට පස්සේ හැමදෙනාම මේ විදිහට කියන්ට සාදු කියන්න සාදු ශබ්ද නගලක් යන්න තුන් ලෝව වැඳුමන් ලැබුමට නිතියෙන් හිමිවන්නේ අරහං යන ගුණින් යුතුය නමදින්නේ සාදු සාදු මම ගෞතම මුල මැද අග පිරිසිදු ලෙස අරුතින් සරුවන්නේ අවබෝධය ඇති කරවන වචන හසුරුවන්නේ මහාකා කාරුණික නුවණින් සදහම් දෙසමින්නේ අප මුනිදුන් වදහල බන ස්වාකාත වන්නේ ගෞතම බුදු බණ නම දින්නේ සිහිනුවනින් යුතුව සොඳින් සිල්පද සුරකින්නේ සසරේ උපදින දුක වෙත යන්නට බියවන්නේ අගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිගං චතුරාරි පුරිස යුගානි ආත්මික පුරිස සුංගනා ਇਸ ਭਗਤ ਤਾਰਕ ਸੰਗੋ ਆਹੂ ਮੀਓ මම කියන්නේ රාග දේශ මොහ නසන සමාධි නුවණැතිව ඍජු මාවතේ වඩින බුදු සසුනට පටිපන්නව සිටිනා සාදු සාදු මම නමදින් ඒ සම්බුදු ශ්‍රාවකයින් තතු දකිමින් ලෝක දුකට නොමැලෙමින් ලෝකෙන් නිදහස් වෙන්නට තම නුවණම හුරු කරමින් බුදු සසුනට ඇතුළු වෙලා ඥාය පටිපන්නව සිටිනා සාදු සාදු මම නමදින් සාදු සාදු මම නමදින් ඒ සම් සම්බුදු ශ්‍රාවකයන් සදේ සිතින් දරා සිටින ඒ සම්බුදු සිරි සදහම් හැම දෙනාට දයා සිතින් කියා දෙමින් සිත සතුටින් බුදු සසුනට ඇතුළු වෙලා සාමීචි පටිපන්නව සිටිනා සාදු සාදු මම නමදින් ඒ සම්බුදු ශ්‍රාවකයන් සසර මගද සතර පලද මගද සතර ලබා සියලු දුකින් මිදුන ඒ සම්බුදු ශ්‍රාවක උතුමන් යුගල සතරකින් යුතුය වෙන් වශයෙන් ගත් විට අට දෙනෙක් කයේ උතුමන් සාදු සාදු මම නමදිම් ඒ සම්බුදු ශ්‍රාවකයන් දන් පෙන් පිදුමට සුදුසුය පාහුනීය ගුණයුතුමය ආගන්තුක දන් සුදුසුය ආහුනීය ගුණ යොතුමය පින්සලකාදීම හොඳය දක්ඛිනීය ගුණ යොතුමය වැඳුම් පිදුම් කල යොතුමය කරණීය ගුණය පින්නස්වනු නෙලාගන්ට ලොවේ සිටින පින්වතුන්ට ලොවට උතුම් පින් කෙතමය ඒ සම්බුදු ශ්‍රාවකයින් බුදු සසුනට ඇතුළු වෙලා වඩින අමා නිවන බලා සාදු සාදු මම නමදින් ඒ සම්බුදු ශ්‍රාවකයන් සාදු සාදු මම නමදින් ඒ සම්බුදු ශ්‍රාවකයන් සාදු නමදින් ඒ සම්බුදු ශ්‍රාවකයන් සාදු සාදු සාදු මූලාසනෙහි වැඩ සිටින කොරාඹේ රජමහා විහාරස්ථානෙහි විහාරාධිපති අපි ගෞරවාස්පද නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අපේ ගෞරවනීය රාජගිරියේ අරිඥාන පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ඉන්ද්‍රජිත් පොන්සේකා මහත්මා ප්‍රධාන තම සහෝදරයන් පවුලේ පින්වත් පිරිස නෑහිතවතුන් අසල්වාසීන් බොහෝ සදහැවත් පින්වතුන්ගේ ආරාධනාවෙන් අද ඔබ හැම දිනාටම මේ ප්‍රදේශයේහි රාජගිරිය මේ ස්ථානයේ වැඩම කරමින් සදහම් දේශනා පැවැත්වීමට බලාපොරොත්තු වන අපේ පින්වත් රාජගිරියේ අරිඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම පාකමල් වැඳ ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් හැමදෙනාම සාදු සාදු සාදු කියලා පිළිගන්න. අපි දැන් මේ වෙලාවේදී සදහැබර පින්මුතුන් කුල කුලා බලා සිටින ඒ භාග්‍යවත් වූ අරිහත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ තථාගත ශ්‍රී සද්ධර්මය තම අවබෝධයෙන් සදහම් වසනු ලබනු පිළිපියන්ට මහ කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව සදහම් දේශනා කරන ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කිරීමට ප්‍රථමයෙන් මේ සදහම් දේශනාව පිළිබඳව සලායතන සංයුත්තේ සඳහන් වෙන උදාන ගාතාවක් ඊටමත් අර්ථාන්විත සඳහන් වෙනවා. මට ඒක සිහිපත් වුණා. දෑත් වට්ටිය පිළිගන්වලා ආරාධනා කරන්නට පෙර ඒ ගාථාව බොහෝ දිනාගේ ශ්‍රද්ධාව ඇතිවීම පිණිස හැමදෙනාටම කියා දීමට ඒ ගාථාව අහලා ඉන්න අනතුරුව ගෞරවනීය රාජගිරියේ අරිඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඉන්ද්‍රජිත් පොන්සේකා මහත්මයා ඒ පවුලේ හැමදෙනා වෙනුවෙනුත් සදහම් වසනු ලබනු කැමැති සදැහැති හැමදෙනා වෙනුවෙනුත් දැහැත්පත්තිය පිළිගන්වලා ආරාධනා කරනවා ඊට පෙර ප්‍රථමයෙන් ඒ ගාථාව මේ විදිහට ශ්‍රවණය කරන්නට සාදුනාදයක් පවත්වන්න. දස් භල සීලප් පබවා නිබ්බාන මහ සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලීලා ජින වචන නදී චිරං වහතු දස බලධාරී බුදුරජාණන් වහන්සේ නැමැති සෛලමය පර්වතයින් පටන් ගත් නිර්වාණය නැමැති මහා සමුදුර කෙලවර කොටගත් ආර්යෂ්ටාංගික මාර්ගය නැමැති සිහිය දියදහාරින් පිරිපුන් බුද්ධ වචනය නැමැති නදී තමෝ බොහෝ කාලයක් ලෝවැඩ පිනිස ගලා බසීවා තිංගි සදහම් ගඟ ගලා බසිත්වා කියන අදහසින් ගෞරවයෙන් පසඟ පිහිටුවා දහත් වට්ටිය පිළිගන්වා ස්වාමින් වහන්සේට මෙතෙන් පටන් සදහම් දේශනාව දේශනා කරනු සේක්වා කියලා ආරාධනා කරමි.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 තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වැඩම වදාළ ඒ කොරාඹේ විහාරස්ථානයේ අතිගෞරවනීය ඒ නායක ස්වාමින් වහන්සේගෙන් අවසර ඒ වගේම ඒ වැඩමුකට වදාළ ඒ අනෙකුත් පින්වත් නායක ස්වාමින් වහන්සේලාගෙන් අවසර ඒ වගේම වැඩමුකට වදාළ ඒ මෑණියන් වහන්සේලාගෙන් අවසර පින්තුනි මීට මාස කිහිපයකට පෙර ආතුව ඒ ඉන්ද්‍රජිත් පොන්සේකා මහත්මයා එම පින්වත් මහත්මිය ඒ වගේ මේ පොන්සේකා මහත්මයාගේ නැගණිය අපිට ඇවිල්ලා අවස්ථා කීපයකදීම ආරාධනයක් සිදු කළා. මේ නිවසට මේ ආකාරයෙන් වැඩම කරලා ධර්මදේශනාමය පින්කමක් සිද්ධ කරන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ පින්කම සිද්ධ වෙන්නේ. වටා පිටාව දකින්නකොට බොහොම විචිත්‍ර බොහොම ලස්සන පින්කමක් සූදානම් කරලා තියෙනවා. පින්කමක විචිත්‍රභාවය දකිනකොට ඒ පින්කම සංවිධානය කළා වූ පින්වතුල්ලාගේ සිත් සතන් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය පැහැදිලි වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා චිත්‍රයක් තිබ්බා පින්වතුනි. ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය තමයි එදා දඹදිව තිබ්බ විචිත්‍රම චිත්‍රය. මේ චිත්‍රය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රයේ යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිට ඊටත් වඩා විචිත්‍රයි කියලා. එමනම් පින්වතුනි ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලැබමින් මෙවැනි විචිත්‍ර වූ පින්කම් ලස්සන අලංකාරවත් පින්කම් සූදානම් කරද්දී අපි දකින්නේ ඒ සිත් සතන් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණයයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දායාද සූත්‍රයේදී දේශනා කරනවා තමන්ගේ ශ්‍රාවකයින්ට මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න සීලයට දායාද වෙලා ජීවත් වෙන්න සමාධියට ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න ඔබ සද්ධාවට ඔබ සද්ධර්මයට දායාද නොවී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට දායාද වුණොත් ඔබලාට ගිහි පින්වතුල්ලා චෝදනා කරાવી කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගිහි පින්වතුල්ලා ඔබලාව නොසලකා හරිවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා දයාබර අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක්ගෙන් ඉල්ලනවා වගේ බුදුරජාණන් වහන්සේ අපෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමේ ඔබලාගේ සාස්තුන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේටත් ලෝකයා චෝදනා කරાવી කියලා ලෝකයා නිගරු කරાવી කියලා එතකොට බලන්න සාස්තුන් වහන්සේ හැටියට ශ්‍රාවකීන් වන අපගෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනි ඉල්ලීමක් කරලා තියෙද්දී මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින මේ සියලුම මහා සංඝරත්නය ආරමුණු කරගෙන පිංගතුල්ලා මේ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් බුදු ගුණයන්ගෙන් මේ අප්‍රමාණ පිංගතුණී මේ උපහාරයන් දක්වද්දී අපි තුල නිහතමානී නික්ලේශී සතුටක් ඇති වෙනවා මහා සංඝරත්නය හැටියට ගිහි පිංගතුල්ලා මේසා ගෞරවයන් මහා සංඝරත්නය හැටියට මෙහි වැඩ සිටින මේ සෑම සාමින් වහන්සේ නමක් උදෙසාම පිරිනැමුවේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසාය කියන කාරණය සිහිපත් වෙනකොට ඒ නිහතමානී සතුට හිතේ දරාගෙනයි පිංගතුනේ මේ බණතික පිංගතුල්ලාට දේශනා කරන්නේ ලෞතරා බුදුරජාණන් වහන්සේ යහපත් ශ්‍රාවකයෙක් හැටියට භික්ෂුවක් සමාජගත කරන්නේ අප්‍රමාණ වෙහෙසක් ගත්ත පින්නතුනි 45 වසරක් පුරාවට විනය කාරණා 227ක් අපි වෙනුවෙන් පනවන්නේ යහපත් භික්ෂුවක් හැටියට අපිව සමාජගත කරන්න. එහෙමනම් ඔබලා මේ මොහොතේ අපේ යම් ගුණයක් දැකලා පින්නතුනි එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් ඒක මලත්තේ මල් දහසක් අයිති ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි. මොකද බුදුරජාණන් වහන්සේ පිංගතුණි ඔබලා ඉදිරියේ ඒ ගෞරවයන් ලබන්න පුළුවන් පාර අපිට මතක් කරලා පෙන්වලා දුන්නේ. ඒ නිසා කල්පනා කරන්න ඔබ මේ මොහොතේ සුවඳින් ආලෝකයෙන් මලින් දුමෙන් පාවඩ වලින් හේවිසි වලින් බුදු ගුණයන් සත්‍යායනය කරමින් යම් පූජාවක් සිදු කළාද ඒ සෑම පූජාවක්ම ලෞතර ආමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානයේ උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න. ඒ වගේම ධර්ම රත්නයේ අනන්ත වූ ගුණයන් උදෙසා සංඝ රත්නයේ අනන්ත වූ ඥානයන් උදෙසා මේ සියලු පූජාවෝ පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න. පින්තුනි අපි පින්කමක් සිද්ධ කරනකොට ඒ පින්කම තුලින් දුගතියට යන පාරත් අපිට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්කමක් තුලින් සුගතියට යන පාරත් ඇති කරගන්න අපිට පුළුවන්. ඒ වගේමයි පින්කමක් තුලින් විදර්ශනා නුවණ සකස් කරගන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අදක්ෂයා පින්කම් සිද්ධ කරලා පින්තුණි දුගතියට යනවා. දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉන්නවා සැබෑම දක්ෂයෙක් පින්තුණි. ඒ සැබෑම දක්ෂයා මේ සුගතිය දුගතිය දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ ඇති කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට කොහොමද පින්වතුනි පින්කමක් සිද්ධ කරලා අපි දුගතියට යන්නේ? දැන් අපි දන්නවා මේ අපේ පක්ෂී ලෝකයේ මොනරා කියලා පක්ෂියෙක් ඉන්නවා. මේ මොනරා කියන පක්ෂියා තමයි මේ පක්ෂි ලෝකයේ ඉන්න විචිත්‍රම පක්ෂියා. මේ විචිත්‍ර පක්ෂයාට මේ විචිත්‍රභාවය ලැබෙන්නේ පින්වතුනි එයා පෙර මනුස්ස ජීවිතවල ඉපදිලා කරගත්තා වූ පින්කම් නිසාමයි පින්කම් සිද්ධ කරගත්තාත් සීලයෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ සීලයෙන් දුර්වලභාවයට පත්වීම නිසා මරණින් පස්සේ තිරිසන් ලෝකෙට වැටෙනවා තිරිසන් ලෝකෙට වැටුණාට පස්සේ කළා වූ පින්කම් නිසා ඒ තිරිසන් ලෝකයේදී විචිත්‍රභාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්වතුනේ මේ ගංගාවක ලස්සන මාළුවෙක් හිටියා. එයා ගඹ රන් පාටයි. දකින දකින කෙනා මේ මාළුවාට ප්‍රිය කරනවා කැමති. නමුත් මේ මාළුවා කොච්චර ලස්සන වුණත් මේ මාළුවා කට අරිනකොට පින්වතුනේ ප්‍රදේශයේම දුර්ගන්ධයක් පැතිරෙනවා. එදා හිටපු මිනිස්සයෝ මේ මාළුව අරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සතු ඥාණයෙන් බලලා දේශනා කරනවා මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච පින්වත් කෙනෙක්. මේ පින්වත් කෙනා පින්කම් සිද්ධ කළා. නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්ත පින්වතුනි. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකයට වැටුණා. කරගත්තා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර වර්ණයක් ලැබුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ තිරිසන් ලෝකේ වගේම පින්වතුනේ අපි මේ දිව්‍ය ලෝක ගැන කතා කරනකොට අපි මේ දිව්‍ය ලෝකයේ ඉන්නේ දෙවියන් දිව්‍යාංගනාවන් පමණයි කියලායි අපි දන්නේ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් සතුන් ජීවත් වෙනවා කියලා. දිව්‍ය අජානීය අස්වයින්, දිව්‍ය ඇතුන්, දිව්‍ය හාවුන්, දිව්‍ය මුවන්, දිව්‍ය මොනරුන් මේ වගේ මේ දිව්‍ය තලවල පිංගතුණී දිව්‍ය තිරිසන් සතුන් ජීවත් වෙනවා. අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට අරමුණු වෙලා තිනවා දිව්‍ය තලයක ජීවත් වෙන දිව්‍ය අජානීය අස්වැක් පිංගතුණී ඒ දිව්‍ය අජානීය අශ්වයා මේ අපේ අශ්වය වගේ සුදු පාට, කළු පාට, දුඹුරු පාට නෙමෙයි. මොනරාගේ වර්ණය යම්සේ විචිත්‍රද? එවැනි විචිත්‍ර වූ වර්ණයක් තමයි මේ දිව්‍ය අජානීය අශ්වයාට තිබිලා තියෙන්නේ. අඩි 7ක් විතර උසයි කියලා කියනවා ඒ අශ්වයා. ආයුෂයේ වර්ණය සැපේ බලෙන් පිරුණා වූ දිව්‍ය අජානීය අශ්වේ. ඒ සාමින් වහන්සේ උතුම් සමාධියෙන් අරමුණු කරලා බලලා තියෙනවා මේ දිව්‍ය අජානීය අස්සයා පෙර ජීවිතයක කවරෙක්ද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්වලු පෙර ජීවිතයක මේ manuss ලෝකේ පින්වත් කෙනෙක්. මේ පින්වත් කෙනා සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්ත පින්වතුනි. අප්‍රමාණ පින්කම් සිද්ධ කළා. නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කළේ. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා පින්තුණී කෙනා. මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා වගේ මේ මනුස්ස ලෝක ආශ්‍රිතව දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා පින්තුණී. මනුස්ස ලෝකේ අපේ මස් ඇසට පේන්නේ සමාධියෙන් ඇසට පේනා වූ තිරිසන් ලෝකයක්. අපි දන්න එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට දිව්‍ය මීහරක් රංචුවක් දැర్శණය වෙලා තියෙනවා. ඒ දිව්‍ය මීහරක් ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ දිව්‍ය මීහරක්. ඒ වගේ ශරීරයේ වර්ණයේ තෙල් පැහැයෙන් බබලනවා කියනවා. නිකම් වළහේ ඇඟේ තියෙන රෝම වගේ දිගටි රෝම තියෙනවා කියනවා. එයාගේ තන් බිරුළු මහ පොළවේ ගෑවෙන තරමට විශාලව පිහිටලා තියෙනවා කියනවා. ආයුෂ වර්ණයේ සැපයේ බලයෙන් පිරීලා. නමුත් පින්තුනි දිව්‍ය තිරිසන් සත්ව ස්වභාවයටයි වැටිලා තියෙන්නේ. මොකක්ද මේකට හේතුව? පෙර ජීවිතේ පින්කම් සිද්ධ කරගත්තා. නමුත් පින්කම් සිද්ධ කරගත්තේ සිල්පද පහ දුර්වල කරගෙනයි පින්තුනි. මොකද අපේ රටේ අප්‍රමාණ පින්කම් සිද්ධ වෙන රටක්. වෙසක් කාලය ගත්තත් පොසොන් කාලය ගත්තත් අප්‍රමාණ පින්කම් සිද්ධ කරනවා. නමුත් සමහරු පින්කම් සිද්ධ කරන්නේ මත් වතුර පානය කරමින්. සමහරු පින්කම් සිද්ධ කරන්නේ බොරු කියමින්. සමහරු පින්කම් සිද්ධ කරන්නේ මිච්ඡා ආජීවයෙන් උපයාගත් මුදලින්. ඒ නිසා සීලෙන් දුර්වලභාවයටපත් වෙලයි පින්කම් සිද්ධ වෙන්නේ පින්තුනි. සීලෙන් දුර්වලභාවයටපත් වීම නිසා සතර අපායට තිරිසන් ලෝකයන්ට වැටෙනවා. නමුත් තිරිසන් ලෝකෙට වැටුණට විචිත්‍ර වූ වර්ණයක් විචිත්‍ර වූ ස්වභාවයක් ලැබෙනවා කළා වූ පින්කම් නිසා. එතකොට මේ අදක්ෂභාවය පින්නතුනේ අදක්ෂයා සිල්පද දුර්වල කරගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයා මොකද කරන්නේ? දක්ෂයා සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරනවා. සිං පින්කම් සිද්ධ කරලා ශාස්ත්‍රීක දිව්‍ය ශාස්ත්‍රීක මනුස්සාත්ම ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ පින්කම සංවිධානය කළා වූ පින්වතුන්ලා සිල්පද පහ ආරක්ෂා කරගෙනයි මේ පින්කම් සංවිධානය කළේ. යම් මේකින් මේ පින්කම් සංවිධානය කරපු පින්වතුන්ලා තව চিරාත් කාලයක් ජීවත් වෙලා මිය පරලොව යන වෙලාවට මෙවැනි පින්කමක් එකපාරට සිහියට නැගුණොත් ශාස්ත්‍රීක දෙවියෙක් ශාස්ත්‍රීක මිනිසෙක් වෙලා උප්පත්තිය ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ පිංගතුණේ ලස්සන දෙවි කෙනෙක් හිටියා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. ඒ දෙවියාගේ නම මාළභාරී දෙවියා. මේ මාළභාරී දෙවියා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව ජීවත් වෙච්ච මහත්මයෙක්. එයා සිල්පද පහ ආරක්ෂා කරගෙන බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන අප්‍රමාණ පින්කම් සිද්ධ කරගත්තා. සිද්ධ කරගෙන මෙයා මැරිනවා. මැරිලා ගිහිල්ලා දිව්‍ය තලයක පින්නතුනේ මාළභාරී දෙවියා වෙලා උප්පත්තිය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ මාළභාරී දෙවියා දිව්‍ය තලයේ උප්පත්තිය ලබනකොටම එයාගේ පිනට දිව්‍යාංගනාව 500ක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දිව්‍යාංගනාව 500 පිරිවරාගෙන මේ මාළභාරී දෙවියා හැම උදෑසනකම දිව්‍යතලයේ මලින් බර වෙලා තියෙන නන්දන උයනට යනවා කියනවා. දිව්‍යාංගනාව 250 දෙනෙක් මල් ගස් වලට නගිනවා කියනවා. ඒගොල්ලෝ මල් කඩලා බිමට දාද්දී බිම ඉන්න දිව්‍යාංගනාව 250 දෙනා මේ මල් අහුලලා මාළභාරී දෙවියව සරසනවා කියනවා. ඒක තමයි මාළභාරී දෙවියාගේ දිව්‍ය ජීවිතයේ පින්වතුනි. විරින්දෑ වරු විසින් මලින්ම සුවඳින්ම මලින්ම සුවඳින්ම පූජාවන් පවත්වනවා. මොකක්ද පින්තුණී මේ අසිරිය? සිල්පද පහ ආරක්ෂා කරගෙන කළා වූ පින්කම් වල අසිරියයි. අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට දර්ශනය වෙලා තිනවා ඒ දිව්‍යාංගනාවක්. මේ දිව්‍යාංගනාව හැදිලා තියෙන්නේ පින්තුණී මලින්. මලෙන් තමයි මේ දිව්‍යාංගනාව හැදිලා තියෙන්නේ. දැන් අපි හැදිලා තියෙන්නේ මසෙන් නැත්තම් සමෙන් තමයි අපි හැදිලා තියෙන්නේ. නමුත් මේ දිව්‍යාංගනාව මලින් හැදිලා තියෙන්නේ. ඔබ හිතන්න සුදු විනිවිද පේන සුදු පොලිතින් උරයක් අරගෙන ඒ පොලිතින් උරේට ඔබ රෝස පාට ඕකිඩ් මල් පුරවන්න ඒ සුදු පොලිතින් උරේට ඕකිඩ් මල් පුරවලා බාහිරින් යම්සේද ඔබට මේ උරේ පේන්නේ මේ මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් පින්වතුනි. මොකක්ද මේ අසිරිය? සිල්පද ආරක්ෂා කරගෙන කළා වූ පින්කම් වල අසිරියමයි. දැන් බලන්න අපේ සමාජේ කොච්චර මහේශාක්‍ය මිනිස්සු ජීවත් වෙනවද කියලා. ධනෙන්, බලෙන්, නිලෙන් මහේශාක්‍ය භාවයටපත් වෙලා. මොකක්ද මේ සමාජ සාධාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ නැහැ. පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන කළා වූ පින්කම් වල ඵලයමයි පින්තුනේ. ඒ මහේශාක්‍ය භාවයේ සස්ත්‍රීක භාවයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් බලන්න අදක්ෂයා සීලෙන් දුර්වල භාවයට පත් වෙලා පින්කම් සිද්ධ කරගෙන දුගතියට යනවා. දක්ෂයා සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයක පින්නතුනේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා. ඒ සැබෑම දක්ෂයා මොකද කරන්නේ? එයා මේ සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වරක් නර්මදා නදිය ළඟ වැඩ ඉන්නකොට එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ අතීතයේ මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වෙලා තියෙනවද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නර්මදා නදියේ වැලිකඩ සංඛ්‍යා උපමාවට අරන් කියනවා මේ නර්මදා නදියේ වැලිකඩ ප්‍රමාණය ගණනකින් කියන්න බෑ වගේ අතීතේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බෑ කියලා පින්නතුනි. ඒ කියන්නේ අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වෙලා තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරමින් ආවා වූ ගමනක් අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණේදී ඔබලා බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ ඔබලා බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ ආවා වූ බව ගමනේදී පූජා කළා කියන පහන් ආලෝකයන් එක පිටක් කළොත් ඒ ඉරුගේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාෂරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආවා වූ දීර්ඝ ගමනේදී ඔබලා බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් කළොත් එය ගිජ්ජකූට පර්වතය පරාමද වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න පින්නතුනි මේසා සංස්කාරයන් අපි සංසාරේ රැස් කරලා තියෙනවා. ඒ සංස්කාරයන් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වරක් මහ පොළව හරහා මේ ගමන් කරන කඩි රැලක් පෙන්නලා කියනවා ආනන්ද මේ කඩි රැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. එහෙනම් බලන්න මේ කඩි රැළක ඉන්න කඩියක් සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා නම් ඔබ මේ කුසල් සංස්කාරයන් නිසා සංසාරේ කොයිසානම් සක්විති රජ වෙලා ඉන්නේ නැද්ද? සක්විති රජගේ ස්ත්‍රී රත්නය වෙලා ඔබ සංසාරේ කොච්චර ඉන්නේ නැද්ද? සක්‍රයා වෙලා කොච්චර ඉන්නේ නැද්ද? සක්‍රයාගේ සුජම්පති දේවිය වෙලා ඔබ කොච්චර ඉන්නේ නැද්ද? නමුත් මේ සියල්ලම සංස්කාරයන් පිංගතුනේ සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයි විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙනවා. මේ මොහොතේ මේ කොයිසා විචිත්‍රාකාරයෙන් මේ පින්කම් සිද්ධ කළත් මේ පින්කම් තුලින් රැස් වෙන්නා වූ සංස්කාර කුසල් සංස්කාරයන් විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙනවා. එහෙමනම් අපි මේ රැස් කරන්නේ පින්තුනේ විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙන්නා වූ සංස්කාරයක්. ඒ නිසා මෙවැනි පින්කම් සිද්ධ කරලා අපි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න දක්ෂණං මෙවැනි පින්කම් සිද්ධ කරලා මම මතු දෙවියෙක් වේවා කියලා සිතක් සකස් වෙනකොට ඒ සිත අනිත්‍යයි කියලා දකින්න ඔබ දක්ෂණං ඒ දේවත්වයේ අනිත්‍ය ස්වභාවය ඔබ දකින්න දක්ෂණං ඔබ මෙවැනි පින්කම් සිද්ධ කරලා නැවත මං සස්ත්‍රීක මිනිස්සෙක් වේවා කියලා ඔබට හිතුනොත් ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක් ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක් නම් එතන තියෙන දුකක්. ඒ නිසා පින්තුණි දක්ෂයා වඩාත්ම දක්ෂයා මොකද කරන්නේ? මෙවැනි පින්කම් සිද්ධ කරමින් සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් එයා භවය කෙරේ තියෙන තෘෂ්ණාව හීන කරගන්නවා. අදක්ෂයා සිල්පද දුර්වල කරගෙන පින්කම් කරලා දුගතියට වැටෙනවා. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. වඩා දක්ෂයා පින්තුනේ මේ සුගතියේ දුගතියේ කුසල් අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් භව නිරෝධයට අවශ්‍ය වූ ප්‍රඥාව විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් අපි මේ දක්ෂාකාරයෙන් පින්කම් සිද්ධ කරගෙන මේ ගමන ඉස්සරහට යද්දි පින්තුනේ අපි මුලින්ම දකින්න ඕනේ අපි මේ ලබාගත්තා වූ උපත කොයිසානම් ශ්‍රේෂ්ඨ උපතක්ද කියන කාරණේ. මොකද අපි හුඟ දෙනෙක් මේ ලබාගත්තා වූ උපතේ ශ්‍රේෂ්ඨභාවය දකින්නේ නැහැ. යම් දිව්‍ය තලයක මාර්ගඵලලාභී නොවන දෙවියෙක් ඉන්නවා නම් යම් බ්‍රහ්ම තලයක මාර්ගඵලලාභී නොවන බ්‍රහ්මයෙක් ඉන්නවා නම් මේ සෑම දෙවියෙකුටම මේ සෑම බ්‍රහ්මයෙකුටම වඩා ශ්‍රේෂ්ඨ උපතක් අපි ලබාගෙන තියෙනවා පින්වතුනි. එවැනි ශේෂ්ඨ උපතක් ලබාගෙන ඒ උපතේ තියෙන ශේෂ්ඨභාවය නොදකින නිසාම අපි දෙවියා කියන කෙනාගෙන් පිළිසරණ සොයාගෙන යන තැනට අපිපත් වෙලා තියෙනවා. ඒ නිසා මුලින්ම මේ ධර්ම මාර්ගය තුල ශක්තිමත්ව ඉදිරියට යන්න නම් තමා ලබාගත්තා වූ මේ උපතේ ශේෂ්ඨභාවය දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ සතර අපායක් තියෙනවා කියලා පින්වතුනි. මේ සතර අපායෙන් මේ මස් ඇහැට අපිට පේනවා මේ තිරිසන් ලෝකය. ඒ වගේම අසුර ලෝකය, නිරය, പ്രേත ලෝකය කියනා වූ මේ සතරෙන් අපේ මස් ඇහැට පේන තිරිසන් ලෝකය පමණයි. ඔබ බලන්න තිරිසන් ලෝකයේ සත්වයා කියන්නේ කොයි සානම් අකුසල් කන්දරාවක් නිතිපතා කරගන්නා වූ සතෙක්ද කියලා. දැන් බලන්න තිරිසන් ලෝකේ ඉන්න ලක්ෂම සතා මොකද්ද? පක්ෂියා කුරුල්ලා. එයා ලස්සනට නාද කරනවා ලස්සන වර්ණයක් තියෙනවා අපි හැමෝම එයාට ආදරේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලාට කියන්නේ අකුසල් නිදියක් කියලා පින්තුනේ. අකුසල් නිදි নিরතුරු අකුසල් ලියලනවා. මේ සෑම කුරුල්ලෙක්ම උදේ ඉඳන් රාත්‍රී වෙනකම් පණුවන් මරමරා කනවා දැනබුවන් මරමරා කනවා මේ සත්තු මරමරා කන මොහොතක් පාසා ප්‍රාණඝාත අකුසලයේ සතාට සිද්ධ වෙනවා. නමුත් එයා කර්මය කර්මඵල විශ්වාසයක් හඳුනන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැති වුණාට චේතනාව මරණීය චේතනාව යා තුල සකස් වෙනවා. ඒ නිසා මේ සෑම රතෙක් සතෙක්ම රාත්‍රියට නිින්දට යන්නේ අප්‍රමාණ අකුසල් කන්දරාවක් සිද්ධ කරගෙනයි. මේ අකුසල් නිසා දුගතියෙන් දුගතියට දුගතියෙන් දුගතියට වැටිලා අවසානයේ නිරයට වැටිලා කල්ප ගණන් දුකෙන් දුකටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ പ്രേත ලෝකය පිළිබඳ දේශනා කරනවා. එක ප්‍රේතෙක් ඉන්නවා එයා ප්‍රේත ලෝකේ උප්පත්තිය ලැබුණොට පිංගතුණි එයාගේ මුළු ඇස් දෙකම ගිනි ගන්නවා එයාට ඒ ඇස් දෙකේ ගින්න නිවා ගන්න බෑ අකුසලයේ විසින් ඇවුලුවා වූ ගින්න ඔබේ ඇස් දෙක ගිනි ගන්නවා නම් ඔබට වතුර ටිකක් ගහලා ඇස් දෙක නිවා ගන්න පුළුවන් නමුත් මේ ප්‍රේතයාගේ ගින්න නිවෙන්නේ නැහැ. අකුසලයේ විසින් නැවුලුවා වූ ගින්නක් පිඟතුනේ. මුළු പ്രേත ජීවිත කාලෙම ඇස් දෙක ගිනි ගන්නා වූ දුක දරාගෙන යා ජීවත් වෙනවා. එයි පෙර ජීවිතේ මනුස්ස ජීවිතයක් ලබලා අනුන්ගේ දියුණුව දකින්න කැමති උනේ නැහැ. අනුන්ට ඊර්ෂ්‍යා කළා. අනුන්ගේ දියුණුව දකින්න අකමැති වූ ඒ ඇස් දෙකම ගිනි ගනිමින් പ്രേත ලෝකයේ උප්පත්තිය සකස් කර ගන්නවා. ඒ වගේම පින්වතුනි තව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව ප්‍රේතෙක් ජීවත් වෙනවා. එයාගේ මේ මුළු කටම වන වෙලා කුණු වෙලා එයා අනිත් ප්‍රේතයින් එක්ක වචන කතා කරන්න හදනවා අදහස් ප්‍රකාශ කරගන්න හදනවා අදහස් ප්‍රකාශ වෙන්නේ නැහැ. මොකද පෙර ජීවිතේ මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියනා වූ වරදවල් සිද්ධ කරගෙන මේ අකුසල් නිසා പ്രേත ලෝකයට වැටුණාට පස්සේ මුළු කටම කුණු වෙලා වන වෙලා කතා කරගන්න බෑ. තව ප්‍රේතෙක් ඉන්නවා කියනවා පින්නතුණී යාගේ කට පූට්ටු වෙලා එයා උප්පත්තිය ලබනකොටම ඕපපාතිකව එයාට කටක් නැහැ. කට වැසිලා තියෙන්නේ. ආහාරයක් ගන්න එයාට පිනක් නැහැ. පෙර ජීවිතේ මනුස්ස ජීවිත ලැබලා මහා සංඝරත්නයට දෙන්නා වූ දානයන් වරක්වලා දානීය අගුණයන් ප්‍රකාශ කරලා දන් දෙන අයට වැළැක්වීමේ අකුසලයේ නිසා പ്രേත ලෝකයට වැටුණට පස්සේ පින්තුනේ එයාට ආහාර අනුභවයක් කරන්න කටක් නැහැ. කට සමෙන් පූට්ටු වෙලා තියෙන මුළු ජීවිත කාලෙම निराහාරව එයා ගත කරනවා. ඒ වගේම කාමයේ වර්ධවා හැසිරීම නිසා යමෙක් പ്രേත ලෝකයට වැටුණොත් සමහර പ്രേතයන් പ്രേතියන් ඉන්නවා මුළු ඇඟම කුණු වෙලා වන වෙලා තියෙන පින්තුනේ දකින්න අපුලයි දකින්න බෑ ඒ තරමටම ශරීරය කුඩු වෙලා වන වෙලා ඒගොල්ලෝ අනිත් പ്രേතයින් പ്രേතියන් ළඟට යනවා කාමයේ ඉල්ලගෙන නමුත් ඒ කිසිම කෙනෙක්ගෙන් කාමයන් ලැබෙන්නේ නැහැ කාමයේ වරදවා හැසිරීමේ අකුසලයේ නිසා ඒසා මානසිකව කායිකව දුකටපත් වෙනවා ඒ සතර පාය සත්වෙයි එනම් මේසා දරුණු പ്രേත ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා ඒ වගේම අසුර ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසුරයින්ගෙන් එක් කොට්ටාසයක් මුහුද ආශ්‍රිතව ජීවත් වෙන්නා වූ පිරිසක් යමෙක් මුහුද උපාදානය කරගෙන මැරුණොත් මුහුදේ අසුරයෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ දීවර ජනතාව ඉන්නවා හවසට බෝට්ටු අරන් ගිහිල්ලා උදේට තමයි නැවත ගොඩබිමට එන්නේ මේ අය මුහුද මගේ කරගෙන මුහුද උපාදානය කරගෙනයි ජීවත් වෙන්නේ මේ අය මැරෙන වෙලාවේ ඒගොල්ලන්ට මුහුද උපාදානයේ සකස් වුණොත් ඒ අය මුහුදේම අසුරෙක් බවට පත් වෙලා උප්පත්තිය සකස් කරගන්නවා. ඒ වගේම මුහුදට ආස කරන ප්‍රිය කරන සංචාරකයින් ඉන්නවා. ඔය මාලදිවයින වගේ රටකට එක අවුරුද්දකට ලක්ෂ ගාණක් සංචාරකයෝ එනවා මේ ලවණ රසය උපාදානය කරගත් අය. මේ අය මැරෙන වෙලාවේ මේ ලවණ රසය උපාදානය වුණොත් මුහුදු කැමැත්ත සකස් වුණොත් ඒ මුහුදේම පින්නතුනි අසුරෙක් වෙලා උප්පත්තිය සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ දුකෙන් පිරිච්ච නිරයක් ගැන දේශනා කරනවා. ගිනි අඟුරු යෝධියෙන් පිරුණා වූ නිරයක් පිළිබඳව ඒවැයි කෝටි ප්‍රකෝටි ගණන් සත්වයින් අප්‍රමාණ ගින්දරත් යෝධියත් අතර දුක් විඳිනවා. එනම් බලන්න මේසා දරුණු සතර අපායක් අපි ඉදිරියේ තියෙනවා. මේසා දරුණු සතර අපායක් අපි ඉදිරියේ කියලා අපි දක්ෂ වුණා පින්තුනේ ඒ සතර අපාය අභිබවලා මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න ඒක දක්ෂභාවයක් මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්මෙක් හිටියා ඒ මහත්මයා කෝටිපති මහත්තයෙක් එයාට දවසේ පැය 24 මදි පින්වතුනේ එයාට පන්සලකට යන්න දානයක් දෙන්න බණක් අහන්න කවදාකවත් වෙලාවක් තිබ්බේ නැහැ උදේ ඉඳන් එයාට රාජකාරි තිබ්බේ. මේ මහත්මයා ජීවිතේ මැදි වයසේදී විශාල ගෙයක් හදනවා. ගෙයක් හදලා ගෙදරින් අඩක් හදලා තියෙද්දී මේ මහත්මයා මිය පරලව යනවා. මේ මහත්මයා මිය පරලව ගියාට පස්සේ අපි දන්න එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්මයා නැවත උපත ලැබුවේ කොතනද කියන කාරණය ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු අර අඩක් හදමින් තිබියා වූ නිවසේ මුල්ගල බදාගත්ත බහිරවේග බවට පත් වෙලා උප්පත්තිය සකස් කරගෙන ඉන්නවා. උපාදාන පත්‍යා භව. උපාදානය සකස් කරන්නේ කවුද? තෘෂ්ණා පත්‍යා උපාදාන. මැරෙන වෙලාවේ කුමක් කෙරෙයිද තෘෂ්ණාව සකස් උනේ? පන්සලකට යන්නේ නැතුව දානයක් දෙන්නේ නැතුව බණක් අහන්නේ නැතුව පැය 24 පුරා මුදල් හම්බු කරලා ඒ මුදල් යට කරලා හැදුවා වූ නිවස කෙරේ තෘෂ්ණාව සකස් වුනේ. ඊට අදාළව කැමැත්ත උපාදානයේ සකස් වුණා. භවය පිංගතුනි අර මුල්ගල බදාගත් බහිරවේක් බවට පත් වුණා. බලන කොයිසානම් අවාසනාවක්ද කියලා මෙච්චර සාමින් වහන්සේලා සද්ධර්මයේ දේශනා කරන රටේ පින්කම් සිද්ධ වෙන රටේ මෙච්චර කෝටිපති ජීවිතයක් ලැබලා අවසානයේ සතර අපායටයි මේ මහත්ය වැටුනේ. නමුත් ඔබලා දක්ෂ වුණා පින්තුනේ මේසා දරුණු සතර අපායක් තිබිලා ඒ සතර අපාය අභිබවලා මේ උතුම් වූ මනුස්ස ජීවිතය ලබන්න ඒක එක දක්ෂභාවයක්. ඒ වගේම අප්‍රමාණ කෝටි ප්‍රකෝටි ගාණක් ජනතාව ඉන්න මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙනවා. කෝටි ප්‍රකෝටි ගාණක් ඒ මිත්‍යා දෘෂ්ටික ලෝකයේ විශාලයි. ඒගොල්ලෝ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් හඳුනන්නේ නැහැ. කර්මය, කර්මඵල විශ්වාසයක් හඳුනන්නේ නැහැ. හේතුඵල ධර්මයන් අනුව මෙරිලා උපතක් තියෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ දන්නේ නැහැ. දන් දුන්නොත් සිල් රැක්කොත් එහි ආනිසංස තියෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ දන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ දන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙලා පින්තුනේ ඒගොල්ලෝ දන්නේ නැහැ තමන්ගේ ඥාතියා තමන්ගේ අම්මා තාත්තා මැරුණාට පස්සේ නැවත ඉපදෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ මිත්‍යා දෘෂ්ටික පෞල් පිටිපස්සේ ඥාති ප්‍රේතයෝ සිය ගණන් කැරකි කැරකි ඉන්නවා. මේගොල්ලෝ පින් දෙන්න දන්නෙත් නැහැ. ඒගොල්ලෝ පින් ගන්න දන්නෙත් නැහැ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික භාවය නිසා පින්තුණි කෝටි ප්‍රකෝටි ගණන් සත්වයා අප්‍රමාණ දුකෙන් දුකටපත් වෙනවා. මට මතකයි මම එක්තරා ගම්මානයක පින්ඩපාතේ වඩිනකොට එක ගොවි ගෙදරක් ඉදිරියේ පිණ්ඩපාතෙට වැඩ ඉන්නකොට ඒ ගෙදර හිටිය අම්මා පීරිසියක තියාගෙන කිරිබත් කෑලි දෙකක් අරන් ආවා. එක කිරිබත් කෑල්ලක් පාත්‍රයට පූජා කරද්දි මම ප්‍රමාණවත් මෑණියෝ කියලා අත වැහුවා. තව ගෙවල් වලට යන්න තිබ්බ නිසා. ඒ වෙලාවේ අම්මා කියනවා හාමුදුරනේ යක්ෂයාට වෙන් කරපු දේ අපි නැවත ගන්නෙ නෑ කියලා. මං කිව්වා එහෙමනම් මෑණියෝ ඔය කෑල්ලත් බෙදන්න කියලා බෙදුවා. අභිවාදන සීලිස්ස කියලා පින් දෙන්න වචන දෙක විතරයි කිව්වේ. ඒ අම්මා කියනවා හාමුදුරනේ අපිට පින් අවශ්‍ය නැහැ කියලා. බලන්න මිත්‍යා දෘෂ්ටික භාවය සංඝයාව දකින්නේ යක්ෂයා කියන තැන ඉඳලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා බ්‍රහ්මයා පිංගතුණි සංඝයාට වන්දනා කරනවා කියලා. සක්‍රයාත් මහා සංඝ රත්නයට වන්දනා කරනවා කියලා. මහා බ්‍රහ්මයා සක්‍රයා වන්දනා කරන මහා සංඝරත්නය මිත්‍යා දෘෂ්ටික භාවය දකින්නේ යක්ෂයා හැටියටයි. එනම් බලන්න කොයි සානම් පිංගතුණී මිත්‍යා දෘෂ්ටික භාවය දරුණු අකුසල් කරාපිව අරන් යනවාද කියලා. එනම් මේසා දරුණු මිත්‍යා දෘෂ්ටික භාවයෙන් පිරිච්ච ලෝකයක් තුල ඔබ සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනෙක් බවට පත්වෙන්න දක්ෂ වුණා. ඒක දක්ෂභාවයක් පිංගතුණී. සතර පායෙන් ඔබ මිදුණ මුලින්ම දෙවෙනුව අරසා බලවත් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් පරාද කරලා සම්මා දිට්ඨියටපත් වෙච්ච මිනිස්සෙක් බවට පත් වුණා. තුන්වෙනිව බලන්න මේ ලෝකේ ඉන්ද්‍රියන්ගේ දුර්වලතාවයන් තියෙන මිනිස්සය කොච්චර ජීවත් වෙනවද? ඇස් දෙක පේන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිම වහන්සේ නමකගෙන්වත් දකින්න බෑ. කන් දෙක ඇහෙන්නේ නැහැ සද්ධර්මයක් ශ්‍රවණය කරන්න බෑ. ඒ නිසාම නුවණින් මෙනෙහි කිරීමක් නැහැ. සද්ධාාවක් ප්‍රඥාවක් සකස් වෙන්නේ නැහැ. මහා සංඝයා කියන්නේ කවුද කියලා දකින්න වාසනාවක් නැහැ. අංග විකලභාවය නිසා ප්‍රමාණ දුක් විඳිනවා. එමනම් මෙවැනි ඉන්ද්‍රිය දුර්වලතාවයන්ගෙන් පිරිච්ච ලක්ෂ ගානක් වූ මිනිස්ය අතර පරිපූර්ණ වූ ඉන්ද්‍රියන් සහිත උප්පත්තියක් ලබන්න ඔබ දක්ෂ වුණා. එමනම් ඔබ මුලින් සතර අපායෙන් මිදුණා. සම්මා දිට්ඨියටපත් වෙච්ච මිනිසෙක් බවට පත් වුණා. මේ ධර්මාවබෝධයට අවශ්‍ය කරන්නා වූ පරිපූර්ණ ඉන්ද්‍රියන් සහිත උප්පත්තියක් ලබන්න ඔබ සකත් දක්ෂ වුණා. එනම් පින්තුනි සැකයකින් තොරව අපි දකින්න ඕනේ අපි ලබා ගත්තා වූ මේ උපත ශ්‍රේෂ්ඨ උපතක් කියන කාරණය. ඒ පිළිබඳ කිසිම සැකයක් නැහැ. මාර්ගඵලලාභී නොවන දෙවියෙක් බ්‍රහ්මයෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ සෑම දෙවියෙක් බ්‍රහ්මයෙකුට වඩා ශ්‍රේෂ්ඨ උපතක් ඔබ අත් කරගෙන තියෙනවා. එහෙනම් ඔබ දැක්කනම් ඔබ මේ ලබාගත් ආ උපත ශ්‍රේෂ්ඨ උපතක් කියලා අපි ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ඒ ශ්‍රේෂ්ඨ උපත පිංගතුනේ ශ්‍රේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ මරණ පහම තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංගතුනේ. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨ මරණ පහෙන් ශ්‍රේෂ්ඨම මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට බුදුරජාණන් වහන්සේ පිරිණිවීම කියලයි කියන්නේ. සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුළින්ම විඥාණය නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතන ගිනි ගොඩක් තියෙනවා. මේ ගිනි ගොඩ දර තියෙන තාක්කල් ඇවිලෙනවා පින්තුනේ. දර දාන්න දර දාන්න තව තව මේ ගිනි ගොඩ ඇවිලෙනවා. යම් වෙලාවක මේ දර ටික සම්පූර්ණයෙන්ම ඇවිලිලා ඉවර වුණාද ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යන්නේ යම්සේද බහැරට යාමක් නැහැ සැඟවී යාමක් නැහැ දර අහවර වුණා ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි ගියා ඒ වගේම රහතන් වහන්සේ කියන කෙනා සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුලින්ම විඥාණය නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බහැරට යෑමක් නැහැ, නැවතු උපාදානයක් නැහැ. නැවත උපතක් නැති රහතන් වහන්සේගේ පිරිනිවීම මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ මරණයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි. දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ අනාගාමී පින්වතාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් ඡේ වෙලා කාම රාග පටිගයන් ඡේ වෙලා මෝහය අනුශය වශයෙන් තියනවා කියනවා. ඒ මෝහය අනුශය වශයෙන් තියෙන නිසාම එයා එකම එක ආත්මභාවයක් නැවත උපත සකස් කර ගන්නවා දෙවෙනි ආත්මභාවයක් එයාට නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් නැවත එකම එක ආත්මභාවයක් උපතක් සකස් කර ගන්න අනාගාමී පින්වතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ දෙවෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනේ. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සකෘදාගාමී පිංගතාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාශ ධර්මතාවයන් නිරෝධය වෙලා නමුත් කාම රාග පටිගයන් තියෙනවා අනුශය වශයෙන්. අනුශය වශයෙන් කිව්වේ බාහිරට ප්‍රකට නැහැ. අලුයට තියෙන ගින්දර වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අලුයට ගින්දර තියෙනවා නමුත් බාහිරට ප්‍රකට නැහැ. මේ අලුයට ගින්දර තියෙනවා කියන අනුසය වශයෙන් කාමරාග පටිගයන් තියෙන නිසා මේ සකු르දාගාමි පින්වතා උපරිම ආත්ම භාව දෙකක් මේ ලෝකේ උප්පත්තිය ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනි ආත්ම භාවයක් එයාට නැහැ. එන උපරිම ආත්ම භාව දෙකක් නැවත භවයේ උපත ලබන මේ සකු르දාගාමි පින්වතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ තුන්වෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සතර අපායෙන් මිදුණ කෙනාගේ මරණය. ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වුණ කෙනාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතාවයන් ෂේ වෙලා නිරෝධය වෙලා. නමුත් කාම රාග පටිගයන් තියෙනවා. ප්‍රකටයි බාහිරට ප්‍රකටයි පින්තුනේ. කාම රාග පටිගයන් ප්‍රකට නිසාම එයා උපරිම ආත්ම භාව හතක් මේ භවයේ උප්පත්තිය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අටවෙනි ආත්ම භාවයක් එයාට නැහැ. එනම් මේ උපරිම ආත්ම භාව හතක් මේ භවයේ සැරිසරන සෝවාන් පින්වතාගේ මරණය තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ හතරවෙනි මරණය ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි. පස්වෙනි ශේෂ්ඨ මරණය තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය. සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්න පින්වතුනි තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. ඒ දෙන්න ඉන්නේ සෝවාන් මාර්ගය තුලයි. යමෙක් සෝවාන් ඵලයට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩුණායි කියන කාරණයයි. මොනවද ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ? සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන වෙලාවේ එයා සෝවාන් ඵලයටපත් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මේ සද්ධානුසාරී කියන කෙනාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වැඩිලා නැහැ. එනිසා යා සද්ධානුසාරී කියන තැන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධම්මානුසාරී කියන පුද්ගලයා හොඳින් ධර්මය දන්නවා. එයා ධර්මයේ සාකච්ඡා කරනවා, ධර්මයේ කතා කරනවා, ධර්මයේ ලියනවා. නමුත් එයාගේ සද්ධාවේ සහ ප්‍රඥාවේ දුර්වලතාවයන් තියෙනවා පින්තුනි. එයා තාම මේ කාරණා පහ සම කරගන්න දක්ෂ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතන සද්ධා, වීර, සතිය කියන කාරණේ මේ මැද්දෙන් තියන්නේ සතියෙන් සිහියෙන් යුතුව කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් අපි මේ කාරණා දෙක සමබර කරගන්න දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නට මේක සමබර කරගන්න තාම අවශ්‍ය කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමෙන් යා පරිපූර්ණ භාවයටපත් වෙලා නැහැ. ඒ නිසා යා සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්වතුනි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නා ඉන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණක්මයි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉන්න සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණය. එය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයමයි පින්වතුනි. එහෙනම් බලන්න දැන් ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලබා ගත්තා. කිසිම සැකයකින් තොරව මේ උපත ශ්‍රේෂ්ඨයි කියලා ඔබ දැක්කා. එහෙමනම් දැන් ඔබ මොකද්ද කරන්න ඕනේ? මේ ශේෂ්ඨ උපත මේ ශේෂ්ඨ මරණ පහෙන් එකකින් කෙලවර කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ පින්තුනි. අපිට ඒ දක්ෂභාවය නැත්තම් අපි කවදාකවත් මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගත්තා වෙන්නේ නැහැ පින්තුනි. අපි ප්‍රයෝජනයක් අරගෙන නැහැ එහෙමනම්. දැන් මම අර මුලින් සඳහන් කරපු මහත්යා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ ශේෂ්ඨ මරණ පහෙන් එකකට එන්න අදක්ෂ වුණා. එනම් ඔබ මේ ශේෂ්ඨ ලබාගත්තා වූ උපත මේ ශේෂ්ඨ මරණ පහෙන් එහෙකින් අහවල කරනවායි කියන අදිෂ්ඨානෙට එන්න ඕනේ. එහෙම කරමින් ඉදිරියට යද්දී ඔබ මුලින්ම දකින්න ඔබට මේ ශේෂ්ඨ උපත ලබා දුන්නේ කවුද කියන කාරණය. මොකද අපි නිරතුරුවම හිතන්නේ අපිට මේ ජීවිතය ලබලා දුන්නේ අපේ අම්මයි තාත්තයි කියන කාරණයයි. ඉන් එහාට අපි දකින්නේ නැහැ. මේක අපේ අම්මා තාත්තා අපිට ලබා දුන් ජීවිතයක් නෙමෙයි පින්තුනේ. අපිට අම්මා තාත්තා හොයලා දුන්නේ යම් ධර්මතාවයන් විසින්මයි. ඒ ධර්මතාවයන් තමයි තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව මුල් පළවෙනි කාරණය. දෙවෙනි කාරණය සීලය, තුන්වෙනි කාරණය දානය. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලයක් දානයක් කියන කාරණා තුනයි ඔබට මේ ජීවිතේ අම්මා තාත්තාව සොයලා දුන්නේ පින්තුනේ. මොකද ඔබ මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන මව් කුසක් ඔබට ලැබුණේ කුමක් නිසාද? ඔබ අනිවාර්යෙන්ම ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන දෙවි කෙනෙක් එහෙම නැත්නම් මිනිස්සෙක්මයි පිංගතුනි. මොකද මෙතන ඉන්න හැමෝම වගේ එක්ක පෙර ජීවිතේ දෙවියෙක් එහෙම නැත්නම් මිනිස්සෙක්මයි සතර අපායක ඉඳලා මතුවලා මේ විදියට එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒක හරි දුර්ලභ දෙයක්. ඒ නිසා අපි පෙර ජීවිතේ අනිවාර්යෙන්ම පිංගතුනි තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙච්ච කෙනෙක්මයි ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල හිටපු නිසායි මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මෞකුසක් අපිට ලැබුණේ. යම් හේකින් මේ ජීවිතේදී ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වුණොත් ඔබට ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික මෞකුසකුයි ලැබෙන්නේ. ඒක හේතුඵල ධර්මයක්. මොකද අපි දන්නේ එක්තරා මහත්ෙක් හිටියා. ඒ මහත්මයා රජයේ රැකියාව කරලා විස්රාමික මහත්මේ. ඒ මහත්මයාගේ එක්තරා දෘෂ්ටියක් තිබ්බ පින්නතුනේ. ඒ දෘෂ්ටිය තමයි මේ පින් කළාට ප්‍රතිඵල නැහැ කියන කාරණේ ආනිසංස නැහැ කියන කාරණේ. එයා සිල් රැක්කොත් ආනිසංස තියෙනවායි කියන කාරණේ ද පිළිගත්තේ නැහැ. දන් දුන්නොත් ඒවැ ආනිසංසයන් තියෙනවායි කියන කාරණේ පිළිගත්තේ නැහැ. එයා කිව්වේ දන් දෙන්න අවශ්‍ය නැහැ, සිල් රකින්න අවශ්‍ය නැහැ. අපි හොඳින් ජීවත් වුණොත් ප්‍රමාණවත් කියන කාරණයයි. එයාගේ තව පිරිසකුත් හිටියා. මේ පිරිස හැම වෙලාවම මේ මතය තුල තමයි හිටියේ. ධර්මයට බාහිර මතයක් ඒගොල්ලෝ දැක්කේ කර්මය කර්මඵල විශ්වාසයක් ඒගොල්ලෝ ඇති කරගත්තේ නැහැ. මේ මහත්මයා මෙහෙම ඉඳලා මිය පරලව යනවා පින්වතුනි. මිය පරලව ගියාට පස්සේ අපි දන්න එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා. මේ මැරිච්ච මහත්මයා නැවත උපත සකස් කරගත්තේ කොහෙද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්නවලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත්ය සකස් කරගෙන ඉන්නවා. සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්ත පින්වතුනි. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකීකරු භාවයෙන් ජීවිතයට ගලපගත්ත නිසා සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. දැන් එයා ද්‍රවිඩ දරුවෙක්. ඒ ද්‍රවිඩ සංස්කෘතිය තුල ජීවත් වෙන දරුවෙක්. ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ එයා පෙර ජීවිතේ බෞද්ධයෙක් කියලා. එයා පෙර ජීවිතේ බෞද්ධයෙක් වෙලා ඉදිද්දී එයාගේ දරුවෙකුත් පැවිදි කරලා හිටියා. එයා දන්නේ නැහැ එයාගේ දරුවෙක් පැවිදි කළා හිටියායි කියන කාරණේ. දැන් එයා ඒ ද්‍රවිඩ සංස්කෘතියට අයිති ද්‍රවිඩ දරුවෙක් පමණයි. බලන්න ධර්මය අකීකරුභාවයෙන් ජීවිතයට ගලපගත්තොත් අපි සම්මා දිට්ඨියෙන් බැහැරට යනවා පින්තුනේ. එහෙනම් ඔබලා මේ ජීවිතයේ තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඔබේ අම්මා තාත්තා වුණේ කුමක් නිසාද? ඔබලා පෙර ජීවිතයේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල හිටියා පින්තුනේ. දෙවෙනි කාරණේ තමයි සීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඊළඟ ජීවිතේදී නැවත දෙවියෙක් වෙන්න ඕනේ නම් මිනිසෙක් වෙන්න ඕනේ නම් ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා පින්වතුනි. අම්මා තාත්තාවත් ඔබේ දීපල ඉඩකඩම් වතු පිටි එහෙම නැත්නම් ඔබේ තාන්න මාන්න මේවා නෙමේ. මේවා ඔබ දුකටමයි අරගෙන යන්නේ පින්වතුනි. මේ සියල්ල ඔබව දුකට අරගෙන යද්දී ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් බලන්න ඔබ මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය ලැබුවේ කුමක් නිසාද? පෙර ජීවිතයේ ඔබ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා. තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙලා තියෙනවා. සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි දානය කියන කාරණේ පින්තුනේ. මොකද දානය නිසාමයි සත්වයාට ආයුෂය වර්ණය සැපේ බලය ලැබෙන්නේ. ඔබ මේ ජීවිතේ යම් ආයුෂයක් වර්ණයක් සැපයක් බලයක් කියලා දෙයක් ලබලා තියෙනවා නම් ඒ ඔබේ අම්මා තාත්තා නිසා නෙමේ. ඔබට ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණේ ඔබ පෙර ජීවිතේ කර්මය කර්මඵල විශ්වාසයෙන් මහා සංඝ රත්නය අරමුණු කරගෙන පූජා කළා වූ දානයන්ගේ ආනිසංස නිසාමයි පින්නතුනේ වෙන දෙයක් නෙමේ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය. ඔබම පෙර ජීවිතයේ ඔය දෑත් වලින්ම මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කළා වූ දානේ ඵලය. එහෙනම් බලන්න ඔබේ ජීවිතය කියන්නේ කුමක ඵලයක්ද? තෙරුවන් කෙරෙහි සද්ධාවේ, සීලේ, දානේ ඵලයක් තමයි ඔබේ මේ ජීවිතය කියන්නේ. එහෙම නැතුව මේක අම්මා තාත්තා ලබලා දුන්න ජීවිතයක් නෙමේ පින්තුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ අම්මා තාත්තාට වඩා තෙරුවන් කෙරෙහි සද්ධාවටත් සීලයටත් දානයටත් ගරු කරන්න කියලා. මොකද මේ කාරණා තුනයි ඔබට මේ ජීවිතයේ අම්මා තාත්තාව සොයලා දුන්නේ. ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවටත් සීලයටත් දානයටත් ගරු කරද්දී ඔබ නිටටින්ම අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මුලින්ම ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලැබුවා කියන කාරණේ මම මතක් කළා. ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණ පහක් තියෙනවා අපි අවසන් කරන්න. ඒ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී අපි දකින්න ඕනේ මේ ජීවිතේ අපිට ලබලා දෙන්න හේතුුනේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් කියන කාරණා තුන කියන කාරණේ. මේක දකිමින් පින්තුනේ අපි මේ ධර්ම මාර්ගය තුල ඉස්සරහට යද්දී බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට සකස් කරන ඉලක්කය තමයි මේ ජීවිතේ සතර අපායෙන් මිදෙන්න කියන ඉලක්කය. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන්නයි කියන ඉලක්කය. මේ සෝවාන් ඵලයටපත් වෙන්න කියන ඉලක්කය ගිහි පින්වතුලා ඉදිරියේ තියද්දි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අපිට පැහැදිලිව දේශනා කරනවා මේ ගිහි ජීවිත තුල ගත කරමින් ව්‍යාපාර රැකියා කරමින් දුවාදරුව පෝෂණය කරමින් කොයි ආකාරයෙන්ද සතර අපායන් මිදෙන්න කියන පාර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා ඒ නිසා පින්නතුණී අපි මුලින්ම විචිකිච්ඡාව කියන කාරණයෙන් බැහැරට යන්න ඕනේ. සැකය කියන කාරණයෙන් බැහැරට යන්න ඕනේ. මොකද අපි තුල নিরතුරුව විචිකිච්ඡාව සැකය තියෙනවා මේ ජීවිතේ අපිට මේ මාර්ගඵලලාභීන් බවට පත් වෙන්න බෑ. නැවත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් නැවත සෝවාන් ඵලයට පත් වෙන්න බෑ. මේ සියල්ල පින්වතුනි සැකය විචිකිච්ඡාව කියන කාරණේ නිසාම සකස් වෙන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ සම්දිට්ඨික ගුණය තියෙන තාක්කල් මේ ලෝකේ මාර්ගඵලලාභීන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා වර්තමානයේ. ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා කියන්නේ කොහොමද? ධර්මයේ සම්දිට්ඨික ගුණය අපිට ආරක්ෂා කරලා දෙන්නේ කවුද? දෙවි කෙනෙක් බ්‍රහ්මෙක් නෙමේ ධර්මයේ සම්දිට්ඨික ගුණය අපිට ආරක්ෂා කරලා දෙන්නේ පින්වතුනි. මේ ලෝකේ ජීවත් වෙන මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලායි ශාසනයේ සම්දිත්තික ගුණය අපිට ආරක්ෂා කරලා දෙන්නේ. ඔබලා හැම රාත්‍රියකම බුදුරජාණන් වහන්සේ වන්දනා කරනකොට ධර්මයේ ගුණයන් කියනකොට ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ කියලා වන්දනා කරනකොට ඔබ ඒ වන්දනා කරන්නේ මේ ලෝකයේ වැඩ සිටින සියලුම උපසම්පදා භික්ෂූන් වහන්සේලාට මොකද උපසම්පදා භික්ෂූන් වහන්සේලායි පින්තුණී ධර්මයේ සම්දික්තික ගුණය මේ තාක් දුරට රැකගෙන ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපසම්පදා භික්ෂුවට විනය කාරණා 227ක් තියෙනවා කියලා. ඉන් බරපතලම විනය කාරණා හතරක් තියෙනවා ඒවට කියනවා සතර පාරාජිකාවන් කියලා. මේ සතර පාරාජිකාවන්ට යමෙක්පත් වුණොත් ඒ පත්වෙච්ච කෙනාට භික්ෂුත්වයට උපසම්පදාවත් අහිමි වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් පින්වතුනි මේ මොහොතේ මේ ලෝකයේ තුල මේ උතුම් සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන ස්වාමින් වහන්සේලා දසදහස් ගාණක් ජීවත් වෙනවා. පන්සල් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව දසදහස් ගාණක් ජීවත් වෙනවා ශ්‍රී ලංකාවේ බුරුමය තායිලන්ත වැනි තේරවාදී රටවල් වල මේ උතුම් ප්‍රාතිමෝක්ෂයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන නිසා උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය දේශනා කරනවා ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය උන්වහන්සේලා දේශනා කරනවා නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අනාගතයේ යම් දවසක් එනවා ඒ අනාගතයේ යම් දවසකදී සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමින් වහන්සේ ඉතුරු වෙන දවසක් එනවා දැන් එයා තමයි අන්තිම කෙනා. එයා ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්, බුරුම වෙන්න පුළුවන්, තායිලන්ත වෙන්න පුළුවන්. දැන් ඒ අන්තිම ස්වාමින් වහන්සේ තමයි සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නේ. අනිත් සියල්ලම දැන් දුස්සීලභාවයටපත් වෙලා මේ අවසාන සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන ස්වාමින් වහන්සේ අපවත් වෙන වෙලාවේ ධර්මයේ අතුරුදහන් වෙලා යනවා පින්වතුනි. ධර්මයේ සම්දික්තික ගුණය එතනින් ඉවරයි. ඉන් පස්සේ ආයිමත් අපිට චතුරාර්ය සත්‍යයක් ආරෂ්ඨාංගික මාර්ගයක් ඇහෙන්නේ නැහැ. ආයිමත් අපිට චතුරාර්ය සත්‍යයක් ආරෂ්ඨාංගික මාර්ගයක් ඇහින්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන ශාසනයේදී එහෙනම් ඔබ දකින්න මේ මොහොතේ පින්වතුනි මේ උතුම් සීලයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා ස්වාමින් වහන්සේලා දසදහස් ගණනක් පන්සල් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව මේ ලෝකේ ජීවත් වෙනවා ඒ කියන්නේ ඔබේත් මගේත් පිනට පිංගතුනේ ධර්මයේ සම්දික්තිකව තියෙනවා. ධර්මයේ සම්දික්තිකව තියෙනවා නම් සැකයකින් තොරව ඔබ දකින්න ඕනේ. මේ ජීවිතේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් ඵලයන් කරා යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මුලින්ම මේ බැහැ කියන විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. මේ සැකයෙන් බැහැර වෙන්න. සැකයෙන් බැහැර වෙලා පිංගතුනේ නිරතුරුවම අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මේ ධර්මයේ සම්දික්කෝ තියෙන තාක්කල් අපිට මේ ඵලයන් ලබන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න. එහෙම ඇති කරගෙන ඔබ මොකක්ද කරන්න ඕනේ මුලින්ම? අර පරමාදර්ශී චරිතානුව ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. මොකද කෙනෙක් දොස්තර මහත්මයෙක් වෙනවා නම් එයා අනුගමනය කරන්නේ තවත් දොස්තර මහත්මයෙක් වයි. කෙනෙක් වඩු මහත්මයෙක් වෙනවා නම් එයා අනුගමනය කරන්නේ තවත් වඩු මහත්මයෙක්මයි. එහෙමනම් ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතයේ සතර අපායෙන් මිදෙන්න නම් සෝවාන් ඵලයටපත් වෙන්න නම් මේ සෝවාන් ඵලයටපත් වුණා වූ පරමාදර්ශී චරිතන් ඔබේ ජීවිතය ඔබ හැඩගසා ගන්න බලන්න අර විසාකාව කියන්නේ පිංගතුණී අවුරුදු 7 දී ආසෝවාන් ඵලයටපත් උනේ. ධන මුරුබුරන් සිය ගාණක් හිටියා කෝටිපති සිටු කුමරියක්. බලන්න එහෙමනම් ධර්මමුරුබුරන් සිය ගාණක් හිටියා කෝටිපති සිටු කුමරියක් සෝවාන් ඵලයටපත් උනා නම් ඔබට දරුවන් ඉන්නවා කියන කාරණේ බාධාවක් වෙන්නේ නැහැ මේ ගමන යන්න. අනේ පිට සිටුතුමා කියන්නේ කෝටිපති ධනවතෙක් එහෙනම් ඔබේ ධනවත්භාවය මේ ගමන යන්න බාධාවක් වෙන්නේ නැහැ. එතකොට බලන්න නකුල මාතා නකුල පියා වේලුකණ්ඨකී නන්ද මාතාව වේලුකණ්ඨකී නන්ද මාතාව කියන්නේ අනාගාමී උපාසිකාවක්. වේලුකණ්ඨක කියන ගමේ නන්ද කියන දරුවගේ අම්මා මේ මැදි වයසේ අම්මා කෙනෙක් ගෙදරක හිටිය එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් නැහැ. කාම රාග පටිගයන් එයා තුල නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ වේලුකණ්ඨකී නන්ද මාතාව සතරවරන් දෙවියන් එක්ක දිවසින් කතා කරනවා කියලා. බලන්න මේ ගෙදරක ජීවත් වෙච්ච එක්දරු අම්මා කෙනෙක් කොයිසානම් ශක්තිමත් තැනක හිටියද කියලා. ඒ වගේම උග්‍ර ගෘහපතිවරයා කියන්නේ අනාගාමී උපාසක කෙනෙක්. එයාට එක ගෙදර බිරින්දෑවරු පස් දෙනෙක් හිටියා පින්නතුනේ. මේ පස් දෙනාට කියනවා මම බුදුරජාණන් වහන්සේ ළඟට යනවා බණ අහන්න කියලා. දැන් බණ අහනවා බණ අහමින් බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් නුවණින් මෙනෙහි කරමින් දකිනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් නිරෝධය වෙනවා. කාම රාග පටිගයන් නිරෝධය වෙනවා. උතුම් අනාගාමී ඵලයටපත් වෙනවා. අනාගාමී ඵලයටපත් වෙලා මේ උග්‍ර ගෘහපතිවරයා ගෙදෙට්ට ඇවිල්ලා බිරින්දෑවරු පස් දෙනා ළඟට අඬ ගහලා කියනවා මින් පස්සේ මං ඔබලා සමග කාමයේ ඇසුරක් නැහැ මට දැන් එවැනි කාම සිතුවිලි සකස් වෙන්නේ නැහැ ඔබලා කැමති කෙනෙකුට පුළුවන් කැමති කෙනෙක් එක්ක විවාහ වෙලා යන්න කැමති කෙනෙකුට සහෝදරයෝ හැටියට මේ ගෙදර ජීවත් වෙන්න පුළුවන් කියලා එක පිරිතක් කියනවා මට අහවලා විවාහ කරලා ඕනේ කියලා අත්පැන් වක් කරලා දායාද පවර්ලා යාව අරිනවා ඉතුරු බිරින්දෑවරු හතර දෙනා කියනවා සහෝදරයෝ හැටියට අපි මේ ගෙදර ජීවත් වෙමු කියලා. බලන පින්තුනේ අනාගාමී උග්‍ර ගෘහපතිවරයා Tamanගේ ගිහි කාලේ බිරින්දෑවරු හතර දෙනා සහෝදරයෝ හැටියට එක ගෙදර ජීවත් වෙච්ච කෙනෙක්. එහෙනම් බලන්න අපිට එක බිරිඳක් ඉන්නවා කියන කාරණේ මේ ගමන යාමට කවදාකවත් බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ පරමාදර්ශී චරිත අපේ ජීවිතේ පරමාදර්ශයේ බවට පත් කරගන්න විසාකාව ජීවත් උනේ යම්සේද මම විසාකාවක්සේ ජීවත් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. විසාකාව අවසාන කාලේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වර හතක් ඉල්ලනවා පින්වතුනි. ඒ වර හත මොකක්ද? නිති සංඝයාට බත් දෙන්න, නිති සංඝයාට ගිලන් බත දෙන්න, නිති සංඝයාට කැඳ දෙන්න, නිති සංඝයාට ඖෂධ දෙන්න, නිති සංඝයාට වැසිසලු දෙන්න. කවුද මේ? සෝවාන් ඵලයටපත් වුණා උපාසිකාවක්. නමුත් අපේ සමාජයේ යමෙක් සෝවාන් ඵලයටපත් වුණා කිව්වොත් එයා මොකද්ද කරන්නේ? එදයින් පස්සේ ආ පන්සලට යන්නේ නැහැ පිංගතුනේ. එදයින් පස්සේ ආ මහා සංඝරත්නයට වන්දනා කරන්නේ මම සෝවාන් වෙලා කියලා වන්දනා කරන්නේ. බලන්න කොයිසා විකෘති ස්වභාවයකට සමාජය ගමන් කරන්නේ කියලා. අර උග්‍ර ගෘහපතිවරයා කියන්නේ වේලුකණ්ඨකී නන්ද මාතාව කියන්නේ අනාගාමී උපාසක උපාසිකාව. අනාගාමී ඵලයටපත් වෙලා එක වතාවට 500ක් මහරහතන් වහන්සේලාට තමයි දන් දෙන්නේ පින්වතුනි. අප්‍රමාණ දන් දුන්න කෙනෙක් උග්‍ර ගෘහපතිවරයා කියන්නේ. එහෙනම් මේ පරමාදර්ශී චරිතානුව අපේ ජීවිතය ගොඩනගා ගන්න. අනේ පිළි සිටුතුමා යම්සේද මේ උතුම් ශාසනික ක්‍රියාවන් සිද්ධ කරලා සංඝ උපස්ථානයන් සිද්ධ කරලා කෝටිපති ව්‍යාපාරයක් හැටියට දුවාදරුව පෝෂණය කරමින් සෝවාන් ඵලය තුල ගත කළේ මමත් එවැනි කෙනෙක් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. මේ පරමාදර්ශී චරිතානුව අපේ ජීවිතය හැඩගස්වා ගන්නවා කියලා හිතන්න පිංගතුනි. නමුත් වර්තමානයේ අපි කාමද පරමාදර්ශයට ගන්නේ නිරේතුරුවම අපි පරමාදර්ශයට ගන්නේ සමාජයේ කවුරුන් හෝ නැගී එන චරිතයක්මයි. නැත්නම් අපි සිනමාවේ එහෙම නැත්නම් රූපවාහිනියේ නැගී එන චරිතයක්මයි අපි පරමාදර්ශයට ගන්නෙ. අපි අඳින්නේ, පළඳින්නේ, හැසිරෙන්නේ, කන්නේ, බොන්නේ, කතා කරන්නේ අපි අනාගත බලාපොරොත්තු සකස් කරගන්නේ මේ සියල්ලම මේ පරමාදස්සී චරිත බවට පත් කරගෙනයි. නමුත් බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා පින්වතුනි යමෙක් තමාගේ මේ රූපය උපයෝගී කරගෙන අනුන් තුල කාමයන් සකස් කරනවා නම් ඒ සකස් කරන කවුරුන් වුවත් මරණයෙන් පස්සේ පායාස නිරේතයි යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතන බලවත් අනතුරු හැඟවීම බුදුරජාණන් වහන්සේ වර්තමාන සමාජයට කරනවා. මොකද අපි නිරේතුරුවම පරමාදර්ශී චරිත බවට පත් කරන්නේ පිංගතුනි මේ ලෝකයේ තුල ජනප්‍රිය වෙන චරිතමයි. අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් සබලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟට වරක් නටගාමිනී කියලා මහත්ෙක් එනවා. එයා තමයි එදා දඹදිව හිටිය දක්ෂම රංගන ශිල්පියා. මේ නටගාමිනී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා කියනවා භාග්‍යවතුන් වහන්සේ මගේ ගුරුවරු අපිට කියලා තියෙනවා මේ අපි වගේ මේ රූපේ උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන අය මරණයෙන් පස්සේ පායාස කියන දිව්‍යතලයේ උප්පත්තිය ලබනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිණී ඔබලාගේ ගුරුවරුන්ට වැරදිලා මේ පායාසය කියන්නේ දිව්‍යතලයක් නෙමේ පායාසය කියන්නේ නිර්යක් කියලායි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් පින්වතුනි යමෙක් තමාගේ මේ රූපය උපයෝගී කරගෙන ලෝකයා තුල කාමාස්වාදය සකස් කරනවා නම් ඔහු ඔය කවුරුන් හෝ වේවා මරණින් පස්සේ පායාස නිරේටයි යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට මේ පායාස නිරය අරමුණු කරලා බලලා තියෙනවා. ඒ වෙලාවේ උන්වහන්සේට පේනවලු මේ පායාස නිරේ ඉන්න නිරිසත්තු පායාස නිරේ පහළ වෙන්නේ ඇටසැකිලි හැටියට පින්වතුනි. මස ලැබිලා නැහැ. මොකද මේ මනුස්ස ජීවිතයේ Tamanට ලැබුණා වූ මස ලෝකයාගේ කාමාස්වාදය ඇති කිරීම උදෙසා ඒගොල්ලෝ යොමු කළා. ඒ නිසා ඇටසැකිල්ලක් හැටියටයි පායාස නිරේ උප්පත්තිය සකස් කරගෙන තියෙන්නේ. ඒ වගේම මේ පායාස නිරේ ඉන්න තවත් නිරිසතෙක් උන්වහන්සේ දැකලා තියෙනවා. ඔබ හිතන්න මිනිස්සෙක් අරගෙන මේ මිනිස්යාගේ මේ උඩෙන් තියෙන සම සම්පූර්ණයෙන්ම ගලවලා දාන්න. සම්පූර්ණයෙන්ම හැම ගැමු ගනු මිනිස්සෙක් සීහෙට නගා ගන්න. රතු පාට මස්වල මේ නහරවල් එල්ලුන මනුස්ස රූපේ හිතෙන්නවා ගන්න. අන්නේ හැම ගැසූ නිරිසතෙක් පිඟතුනි. මේ හැම ගැසූ මසතරිත නිරිසතා ගින්දරත් යෝධියත් එක්ක පිච්චමින් පායාස නිරේ දුක් විඳිනවා කියලා උන්වහන්සේ කියනවා. එතන බලන්න කොයිසානම් නරක පරමාදර්ශයන් අපේ ජීවිතේට අපි අරන් තියෙන්නේ. මේ මොහොතේ අපි පරමාදර්ශයට ගන්න පිඟතුනි පායාස නිරේට යන පිරිස් නම් අපි යන්නේ කොයි පාරටද කියන කාරණේ নিরතුරු අපි දෙපාරක් හිතන්න ඕනේ. මොකද මේ ජීවිතේ අපිට ලස්සන රූපයක් ලැබිලා තියෙනවා නම් ඒ ලස්සන රූපය ලැබුණේ අම්මා තාත්තා නිසා නෙමේ පින්වතුනි. ඔබට මේ ජීවිතේ ලස්සන රූපයක් ලබන්න ඔබ ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා තියෙනවා. ඔබ මේ ජීවිතේ ලස්සන රූපයක් ලබන්න ඔබ ගිය ජීවිතේ බොමලු දහස් ගාණක් ඇමදලා තියෙනවා. ඔබ මේ ජීවිතේ ලස්සන රූපයක් ලබන්න ගිය ජීවිතේ මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා තියෙනවා. ඒවයේ ප්‍රතිඵලයක් හැටියටයි ඔබට මේ ජීවිතේ මේ රූපය කියන කාරණේ ලැබුණේ. එනිසා ඔබ වෙහෙස මහන්සි වෙලා ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කරලා ලබාගත් ආ වූ රූපය මේ ජීවිතේ පායාස නිරයට අරන් යන්නේ නැහැ කියන තැනට ඔබ චිත්තයන් සකස් කරගන්න ඕනේ. මොකද වර්තමාන සමාජේ පාර පෙන්වන්නේ අපිට මේ පැත්තටමයි මේ ලෝකේ ජීවත් වෙන ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවා. ඒ මේ ලෝකේ ජනප්‍රියම නාට්‍යාංගනාවක්. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා. මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙක්ද කියලා. ගිය ජීවිතයේ අය දේවදාසියක් පින්තුණි ඉන්දියාවේ සමාජයේ දේවදාසියක් දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතය පූජා කරන්නේ දේවදාසියක් කියලයි කියන්නේ ගිය ජීවිතේ ළමා කාලෙදිම මේ ළමයා ගිහිල්ලා දෙවලට පූජා කරනවා මේ ගෑනු දරුවා. මේ දෙවලට පූජා කරපු දවසිනම් මේ ගෑනු දරුවා මලින්ම සුවඳින්ම මලින්ම සුවඳින්ම දෙවියන්ව පූජා කළා. මල් මාලා ගෙතුවා මල් මාලා ඇමුණුවා මල් කැඩුවා. පහදියෙන් දෙවල හේදුවා මුරුතැන්පත් පිව්වා සුවඳ දුම් ඇල්ලුවා. දේව දාසියක් හැටියට මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා කැප වෙලා මලින්ම සුවඳින්ම දෙවියන් පිදුවා. ඒ ජීවිතේ මැරිලා මේ ජීවිතේ මේසා සුරූපී නාට්‍ය අංගනාවක් වෙලා උප්පත්තිය සකස් කරගෙන ඉන්නවා. එහෙනම් බලන්නේ සුරූපී භාවය ලබන්නේ පෙර ජීවිතේ කොයිසානම් කැපවීමක් කරලා තියෙනවද කියලා. ඒසා කැපවීමක් කරලා ලබාගත්තා වූ ඒ ජීවිතය සුරූපී ජීවිතය හෙට දවසේ යා මැරුණොත් පායාස නිරයටයි පින්තුණීපත් වෙන්නේ. එනිසා නිරය තුරම වර්තමාන සමාජය තුල යන්නන් වාලේ යන්න කෙනෙක් වෙන බවට පත් වෙන්න එපා. මේ සමාජ නිරතුරු අපිට පාර පෙන්වන්නේ පායාසට යන මාර්ගයමයි විවෘත කරලා අපිට පෙන්වන්නේ. ඒ නිසා ඔබ අතීතයේ සිටියා වූ පරමාදර්ශී චරිත අනුව ජීවත් වෙන්න. විසාකාවේ යම්සේද ඇන්ද පැලැන්ද යම්සේද ඇවතුම් පැවතුම් පැලඳුවේ මමත් ඒ ආකාරයේ කෙනෙක් වෙනවායි කියලා දකින්න. උග්‍ර ගෘහපතිවරයා වේලුකණ්ඩගේ නන්ද මාතාවා අනේ පිටි සිටුතුමා ජීවත් වුණේ යම්සේද මමත් එවැනි කෙනෙක් වෙනවා කියලා මේ පරමාදර්ශී චරිත අපේ පරමාදර්ශය බවට පත් කරගන්න. එහෙම පත් කරගනිමින් පින්වතුනි විචිකිච්ඡාවෙන් මිදලා මේ පරමාදර්ශී චරිත අනුව ජීවත් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. ඉස්සරහට යද්දී මාන්නේ කියන කාරණේ අපි තුලට එනවා. මෙතනින් හරි පරිස්සම් වෙන්න ඕනේ මොකද මාන්නය කියන කාරණේ නිරේතුරුවම මාර ධර්මයක් හැටියට පින්වතුනි අපි ඉස්සරහට එන්න පුළුවන්. අපි ධර්මයේ එක කොනක් අල්ල ගන්නකොට මාරයා අනිත් කොනේ මොකක් හෝ දෘෂ්ටියක් එල්ලනවා. ඒ එල්ලන දේ තමයි මාන්නය කියන කාරණය. එනිසා කොතනදීවත් මේ ධර්ම මාර්ගය තුල විචිකිච්ඡාවෙන් බැහැර වෙලා පරමාදර්ශී චරිතනුව ඉදිරියට යද්දී මාන්නය කියන කාරණේ ඇති කරගන්න එපා. හැම වෙලාවෙම නිහතමානීභාවය ඇති කරගන්න මොකෝ අපේ ජීවිතේ අපි හැම දෙයකින්ම පුරව ගන්නවා නිරතුරුවම. දැන් අපේ මටත් මටත් ගිහි කාලයක් තිබුණා. ඒ ගිහි කාලේ මම අප්‍රමාණ දේවල් මගේ කරගෙන මම මේක පුරව ගත්තා. යන යන තැන නායකත්වයයි මුල් තැනයි බලාපොරොත්තු උනේ. ඇස නිත්‍යභාවයෙන් අරගෙන මේක පුරව ගත්තා. කනනාසය දිව ශරීරය නිත්‍යභාවයෙන් අරගෙන මේක පුරව ගත්තා. මේ පුරව ගන්නේ වැරදි දෙයක් කියලා එදා අපිට වැටහීමක් තිබ්බේ නෑ. මේ පුරෝගන්නේ සක්කාය දිට්ඨිය කියලා මාන්නය කියලා අපිට එදා තිබ්බේ නෑ වැටහීමක්. නමුත් යම් දවසක සද්ධර්ම ශ්‍රවණය තුලින් මෙනෙහි කිරීම තුලින් අපි කැලයට ගිහිල්ලා කැලයට වෙලා කලේ අපි විසින්ම පුරෝගත්තා වූ දේවල් හිස් කළා. ඇස නිත්‍යභාවයෙන් ගැනීම නිසා පුරෝගත්තා වූ දේ ඇස අනිත්‍යභාවය දකිමින් හිස් කළා. කන නාසය දිව ශරීරයේ මනස නිත්‍යභාවයෙන් ගැනීමෙන් පුරවාගත්තා වූ දේ මේවායේ අනිත්‍යභාවය දකිමින් හිස් කළා. මෙම හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාට තමාත හැරෙන තනක් වෙනවා කියලා. එයා පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පින්වතුනි මේ පුරෝ ගැනීම මාන්නේ කියන කාරණයට කොතනකවත් එන්න දෙන්න එපා. නිරේතුරුවම නිහතමානී භාවය ඇති කරගන්න. විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න පරමාදර්ශී චරිත අනුව ජීවිතේ ගොඩනගා ගන්න. මාන්නේ කියන කාරණයෙන් බැහැර වෙලා නිර්හංකාරභාවයේ নিরතුරු ඇති කරගන්න එහෙම ඇති කරගෙන දැන් අපි යන්න හදන්නේ කොතෙන්ටද සතර අපායෙන් මිදෙනවායි කියන තැනට සතර අපායෙන් මිදෙනවායි කියන තැනදී පින්වතුනේ බුදුරජාණන් වහන්සේ අපිට කාරණා තුනක් පැහැදිලි කරනවා පළවෙනි කාරණේ තමයි තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව දෙවෙනි කාරණේ තමයි සීලය ආර්ය සීලයක් හැටියට වඩන්න තුන්වෙනි කාරණය තමයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියන කාරණය. එනම් මුල්ම කාරණය මොකක්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව අචල සද්ධාවක් බවට අපිපත් කරගන්න ඕනේ. තෙරුවන් කෙරෙහි සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ඇති කරගන්නා වූ සද්ධාව. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් බුදුරජාණන් වහන්සේගේ ඥානයන් කෙරෙහි ඇති කරගන්නා වූ විශ්වාසය බලන්න මේ මොහොතේ අපි මේ ලබන සැනසෙල්ල ලබන්නේ කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසායි. අපි මැරිලා නැවත ඉපදෙනවා කියලා අපි දන්නේ කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසායි. මේ ජීවිතේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් ඵලයන් ලබන්න පුළුවන් කියලා අපිට කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. අපේ අම්මා තාත්තා මැරුණාට පස්සේ පින් ටිකක් දෙන්න ක්‍රමයක් අපිට කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. බලන්න මේසා සැනසෙල්ලක් අපේ ජීවිතේට ලබලා දෙන්න බුදුරජාණන් වහන්සේ කොයිසා කැපවීමක් කරන්නේ නැද්ද කියලා එදාර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්නේ නැහැ. මම වගේ වීරයවන්ත කෙනෙක් තනියම නිවන් දකින්නේ නැහැ. සියක් කෝටි ප්‍රකෝටි ගානකට මේ මඟ කියලා දෙනවා කියලා සංසාරයට බහිනවා. සංසාරයට බැහැලා සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් අප්‍රමාණ දුක් විඳිනවා. පසු කාලීනව බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට කියනවා ආනන්ද මම මේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා. මම මේ මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නා. බිරිඳක් විසවක් රටක් රාජ්‍යයක් දරුවෙක් මොනුකුරෙක් හිටියානම් ඒ සියල්ල මන් දන් දුන්නා කියනවා. කුමක් උදෙසාද ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීම උදෙසාමයි මේසා අප්‍රමාණ දේවල් කැප කරලා අවසානයේ සිදුහත් කුමාර හැටියට උපත සකස් කරගන්නවා අර සක්විති රජකමේ උරුමයේ රම්මේ සුරම්මේ සුබ මාලිගාවල අයිතිය යසෝදරාව රාහුල වගේ බිරිඳක් දරුවෙක් මේ සියල්ලම උදේට එළියට දාන කෙළපිඩක් වගේ එළියට දැම්මේ ස්වාමිත්වෙන් අතුනේ ඊට පස්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා බුදුරයන් වහන්සේ පසුකාලීනව කියනවා ආනන්ද මේ ලෝකයේ කිසිම බ්‍රහ්මේකුට දෙවියෙකුට මිනිස්සෙකුට මම මේ වින්දා වූ දුක විඳින්න බෑ කියලා. එදා මට උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නෑ උදරය අල්ලනකොට පිටකොන්දයි අහුුනේ කියලා කියනවා. ඒ සා මම මේ ශරීරෙට දුක් දුන්නා නන්ද. මට ගුරුවරයෙක් හිටියේ නෑ මට මාර්ගයක් කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා මං හිතුවේ. ඒ නිසා අප්‍රමාණ මම මේ ශරීරයට දුක් දුන්නා නන්ද. සමහර දාට මං එක කඩල ඇටයයි වැළඳුවේ සමහර දාට මං එක මුං ඇටයයි වැළඳුවේ. සමහර දාට මං එක බත් ඇටයයි වැළඳුවේ ඊට වඩා දෙයක් දුන්නේ නැහැ. දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා මං හිතුවේ. මෙහෙම යනකොට මට පණ නෑ දැන් නැකිටන්න පණ නෑ මං දැන් බඩ ගාගෙනයි යන්නේ. බඩ ගාගෙන ගිහිල්ලා අර ගොපලු රෑන් වල ගොපලු දරුවා ඈතට යනකන් ඉඳලා මම හරක්ගේ තනපිටි වලට කට තියලා කිරි උරා බොනවා. මේ හරක් පයින් ගහද්දි මං වැටිලා සුමාන දෙක කලන්ත දාලා හිටියා ආනන්ද. මට නැකිට ගන්න පණ නැහැ. සිහි කල්පනා වෙද්දි නැකිටින්න ඇවිදින්න පණ නැහැ මම අර හරක් පැටව දාලා තිබ්බේ කහපාට අසූචි කෑවානන්ද මේ අසූචි කද්දිත් මට අපුලක් දුගදක් දැනුනේ නෑ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් බලන්න මේ හරක් පැටවුන්ගේ කහපාට අසූචි කද්දිත් අපුලක් දුකක් උන්වහන්සේට නොදෙනුනේ ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබලා දෙන්නමයි. ඉන්පස්සේ උන්වහන්සේ අවබෝධ කරගන්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා අදිෂ්ඨානයක් චිත්තයක් ඇති කරගන්නවා මේ ලේ මස් සම් මැට නහර වියලේවා මං සම්මා සම්බෝධි අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා මොකද්ද පින්වතුනි මේ කරන්නේ? ජීවිතේ මරණයට දානවා. ජයශ්‍රී මහා බෝධි මූලදී බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දැම්මා. ජීවිතේ මරණයට දැම්මා කියන්නේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා. වේදනාව, සංඥාව, චේතනාව, විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා. පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතයේ මරණයට දාද්දී චතුරාර්ය සත්‍ය සම්මා සම්බුද්ධ ඥානයත් අවබෝධ කරගන්නවා. එහෙමනම් බලන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උත්තම සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ ජයශ්‍රී මහා බෝධි මූලයේදී ජීවිතේ මරණයට දාලයි ජීවිතේ මරණයට දාලා ලබාගත්තා වූ අවබෝධයක ඵලයකුයි ඔබත් මමත් මේ අත්විඳින්නේ එහෙමනම් ඔබ දකින්න බෝධි සත්වයින් ආවා වූ ඒ සාරා සංක කල්ප ලක්ෂ ගානක් වූ ගමනේදී බෝධි සත්වයෝ මහා සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දුන්නා නම් මහ පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දුන්නා නම් ලක්ෂ කී වතාවක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? මහා සාගරයට වඩා ජලයට වඩා රුධිරය දන් දෙන්න මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා නම් ජීවිතේ ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? එහෙනම් ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලබාගත් ආ වූ අවබෝධයක ඵලයක්ද පින්තුනේ අපි මේ භුක්ති විඳින්නේ එහෙම මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබලා අවුරුදු 45ක් ඔබත් මමත් වැනි අසරණ සත්වයින් සොයසොයා මේ ධර්මයේ මාර්ගෙමයි කියලා දුන්නේ. අවසානයේ පිරිණිවන් මන්ත්‍රකේ සැතපීලා මොකද්ද කියන්නේ? මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ කියන්නේ මේ අකුසල් සංස්කාර විතරක් නෙමේ. මහණෙනි කුසල් සංස්කාරයක් විපාක දීලා අනිත්‍ය වෙනවා. අකුසල් සංස්කාරයක් විපාක දීලා අනිත්‍ය වෙනවා. එනිසා ඔබ මේ කුසලයට හෝ අකුසලයට බැඳෙන්න එපා. හිස ගිනිගත්තේ කේ ගිනි නිවන්නේ යම්සේද බව ගින්දර නිවා ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ අවසාන වචනේදී ලෝකයාට කියන්නේ. උන්වහන්සේ කිව්වේ නෑ අහවල් දිව්‍යතලයේ හිත පිහිටන්න එතන සැප තියෙනවා අහවල් බ්‍රහ්මතලයේ හිත පිහිටන්න කියලා. උන්වහන්සේ කිව්වේ නෑ තට්ටු දෙකේ තුනේ ගෙයක් හදාගෙන වාහනයක් තියාගෙන විවාහ වෙලා ජීවත් වෙන්න එතන සැප තියෙනවා කියලා. ඇයි එහෙම නොකිව්වේ පින්තුනේ? උන්වහන්සේ කිව්වනම් අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා කියලා අපි එතන හිත පිහිටනවා. එතන හිත පිහිටලා පින්කම් කරලා ඒ දිව්‍යතලයට යනවා. නමුත් අනාගතයේදී ඇතිවෙන්නා වූ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල අපි ආයිමත් සතර පායට වැටෙනවා පින්තුනේ. එනම් බලන්න බුදුරජාණන් වහන්සේ අපිව තව අවුරුදු ලක්ෂ ගාණක් ගිහිල්ලා හෝ සතර පායට වැටෙනවාට කැමති උනේ නැහැ. මොනසා මහා කරුණාවක්ද පින්තුනේ. ඒ කරුණාව අපේ අම්මා තාත්තා තුල තිබ්බද? මටත් අම්මා තාත්තා කෙනෙක් හිටියා. ඒ අම්මා තාත්තා මට ආදරේ නිසාම මොකද්ද කිව්වේ? හොඳට ඉගෙන ගන්න, හොඳ විවාහයක් වෙන්න, හොඳ සමාජ තත්ත්වයක් ගොඩනගා ගන්න. ආදරේ නිසාමයි කිව්වෙන් එහා දෙයක් ඒ අම්මා තාත්තා දැනගෙන හිටියේ නෑ. නමුත් බලන්න එහෙමනම් මේ ලෝකේ අපිට ඒ මහා කරුණාවෙන් යුතු අප කෙරෙහි සැබෑම ආදරයෙන් යුතු සැබෑම අම්මා සැබෑම තාත්තා ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි කියන කාරණයයි අපි දකින්න ඕනේ. උන්වහන්සේමයි අපි දුකට වැටෙනවා දකින්න අකමැති වුණ එකම එක සාස්තුන් වහන්සේ. මෙහෙම දකිද්දී අපි මොකද්ද අපි තුල සකස් වෙන්නේ? සද්ධාව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ අයෝ මේ සද්ධාව. නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නැහැ පින්තුණි සෝවාන් ඵලයටපත් වෙන්න. ඒක තේරුම් ගන්න ඕනේ. සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ සුගතියට යන්න විතරයි. සෝවාන් ඵලයට සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සෝවාන් ඵලයට යන්න නම් සද්ධාවත් විදර්ශනා නුවණින් දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. සද්ධාව විදර්ශනා නුවණින් දැක්කෙතනයි අචල සද්ධාව එහෙම නැත්නම් ආකාරවතී සද්ධාව සකස් වෙන්නේ. මෙතන අචල සද්ධාවට යන්න ඉස්සෙල්ලා මේ සද්ධාවේ භයානක තැනක් තියෙනවා පින්වතුනි. ඒ භයානක තැන තමයි අමූලික අසද්ධාව කියන්නේ. මෙන්න මේකෙන් හරි පරිස්සම් භයානක අනතුරු හැඟවීමක් මෙතන තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මහ පොළවෙන් පස් අවුරක් අරගෙන අපිට පෙන්නලා කියනවා මහණෙනි මේ මැරෙන සත්වයින්ගෙන් නැවත සුගතිගාමී වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. අනිත් සියලු දෙනාම දුගතිගාමී වෙනවා කියලා. මෙතන භයානක අනතුරු හැඟවීමක් බුදුරජාණන් වහන්සේ අපිට කරනවා පින්තුනේ. මොකක්ද මේ අනතුරු හැඟවීම? මේ ලෝකයේ ඉන්න අයගෙන් අතෙන් ගන්න පස් ප්‍රමාණයට විතරයි සද්ධාව සකස් කරගෙන ඉන්නේ. අනිත් සියලු දෙනාම අමූලිකා සද්ධාව තුල ඉන්නේ කියන අනතුරු හැඟීමයි බුදුරජාන් වහන්සේ අපිට කියන්නේ. මොකද සද්ධාව කියලා කියන්නේ පින්තුණි පන්සල් යනවා, සිල් ගන්නවා, දන් දෙනවා කියන කාරණයක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ කියනවා සද්ධාවයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනය කියලා. ඔබට සක්විති රජකම ලැබෙන්න පුළුවන්. නමුත් ඒ සක්විති රජකමටත් වඩා සද්ධාවයි ශ්‍රේෂ්ඨ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් සද්ධාව කියන වචනේ පින්නතුනේ අපි ලේසියෙන් පාසුවෙන් ගන්න නරකයි. මොකද එක්තරා මහත්ෙක් හිටියා. ඒ මහත්මයා පොයට සිල් සමාදන් වෙච්ච මහත්ෙක්. හැම මාසෙකම සලාක දානේ පන්සලට දුන්න මහත්ෙක්. අපි කතා කරන විදියට එයා හොඳ බෞද්ධ මහත්ෙක්. මේ මහත්මයා අර සුනාමිය ආපු වෙලාවේ සුනාමියට අහුවෙච්ච කෝච්චි පෙට්ටිය ඇතුළේ හිටපු මහත්තයෙක්. මේ මහත්මයා රැළ ඇවිල්ලා පළවෙනි වේරල්ට යට වෙලා ඒ කෝච්චි පෙට්ටිය ඇතුළේදම රැළෙන් උඩට මතු වෙනකොට ඒ මහත්තයා කියනවා මට එක පාටම හිතුනේ බුදුරජාණන් වහන්සේත් බොරුයි ධර්ම රත්නයත් බොරුයි කියලා. මොකද බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඇත්තනම් මට මෙහෙම වෙන්නේ නැහැ. සද්ධාව තිබිලාද? හේතුඵල ධර්මයන් අනුව ගලපන්න දක්ෂ වුණේ නැහැ. පළවෙනි රැළට යට වෙලා ඉහළට එනකොට මෙයා දැක්කේ බුදුරජාණන් වහන්සේත් බොරුයි ධර්මයත් බොරුයි කියන කාරණේ. දෙවෙනි රැළත් ඇවිල්ලා දෙවෙනි රැළටත් එයා යට වුණා. යට වෙලා දෙවෙනි රැළනුත් එයා මතුවෙනකොට එයා කියනවා අකුසල් හිත් සිය ගාණක් ඇති වෙමින් නැති වෙමින් ගියා කියලා. කිසිම කුසලයක් මතකෙට ඇවිල්ලා නැහැ. දන් දුන්නේ ඒවා මතක් වෙලත් නැහැ, සිල් රැක්කේවා මතක් වෙලත් නැහැ. අකුසල්මයි මතක් වෙලා තියෙන්නේ. ඇයි අකුසල් මතක් වුනේ? මුල් රැළේදී සද්ධාවෙන් බැහැර වුණා. මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වුණා. තෙරුවන් සරේ සද්ධාවෙන් බැහැර වුණා. ඊට අදාළව අකුසල් සිත්මයි ආවේ. නමුත් මේ මහත්තයා මැරුණේ නැහැ. අදත් මේ මහත්තයා කියනවා හාමුදුරනේ එදා මම මැරුණා නම් මං කොහේ යයිද කියලා මමවත් දැනගෙන හිටියේ නෑ කියලා. මොකෝ කිසිම කුසලයක් හිතට ඇවිල්ලා නැහැ පින්තුනේ. කොතනද යා ඉඳලා තින්නේ අමෝලිකා සද්ධාව කියන තැන. එනිසා මේ අමූලිකා සද්ධාව කියන කාරණය බරපතල අනතුරු හැඟවීමක් අපිට කරනවා පින්වතුනි. එනිසා අමූලිකා සද්ධාවෙන් බැහැර වෙන්න. අමූලිකා සද්ධාව අපිව අරන් යන්නේ කොතෙන්ටද? දුගතියට. සද්ධාව අරන් යන්නේ කොතෙන්ටද? සුගතියට. නමුත් දැන් අපි යන්න හදන්නේ කොතෙන්ටද? සුගතියක් දුගතියක් දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ සකස් කරගන්නයි යන්නේ. මොකද මේ ආවා වූ සංසාර ගමනේදී සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් වූ ගමනේදී බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් අතීතේ හමු වුණා වූ ගමනේදී අපි එක්ක කුසලයට ඇලුනා එක්ක අකුසලයට ඇලුනා පින්වතුනි එක්ක ඇලුනා එක්ක ගැටුණා ඒ නිසා භවයමයි අපිට හැමදාමත් ලැබුණේ දැන් අපි භව නිරෝධයටයි මේ යන්නේ යන්නේ එහෙනම් අපි අමෝලිකා සද්ධාවෙන් මිදිලා සද්ධහම කියන තැනට ඇවිල්ලා සද්ධහමත් අපි අචල සද්ධාවක් බවට විදර්ශනා නුවණින් දකින සද්ධාවක් බවට පත් වෙන්න ඕනේ. දොර සද්ධාව කොහොමද පින්වතුනි විදර්ශනා නුවණින් දකින්නේ? දැන් බලන්න අපේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයෝ අර මඩ වගුරක වැතිරෙනවා. මඩ වගුරක වැතිරිලා දීපංකර බුදුරජාණන් වහන්සේ මේ අපේ බෝධිසත්වයන්ගේ ශරීරයේ මතින් ශ්‍රීපාද තියමින් වඩිනකොට අපේ බෝධිසත්වය තුළ ඇති වුණා වූ විඳීම් නිට්ටයද අනිත්‍යද නිට්ටයද අනිත්‍යද කතා කරන්න. නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපය නිට්ටයද අනිත්‍යද ඊට පස්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයින්ට නියත විවරණ දෙනවා. ඔබ අහවල් කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒ වෙලාවේ බෝධිසත්වයින්ට කොයිසානම් විඳීම් ඇති වෙන්නේ නැද්ද? ඒ විඳීම් නිට්ටයද අනිත්‍යද? ඒ තිබුණා වූ රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. වෙනස් වුණා. ඊට පස්සේ සංසාරයට බැහැලා බලන්න මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දෙද්දී මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දෙද්දී ඇති වුණා වූ විඳීම් නිට්ටයද අනිත්‍යද ඒ තිබුණා වූ රූපයන් නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි ඒ සියල්ල වෙනස් වෙලා ගියා අවසානයේ බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය දිහා බලන්න. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය ඇති කරගන්න කොයි සානම් දස පාරමී ධර්මයන් පිරුවද? ඒසා දස පාරමී ධර්මයන් පුරලා සකස් කරගත්තා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සම්මා සම්බුද්ධ රූපකායත් පිරිනිවන් පාන වෙලාවේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. ඒ බලන්න සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් පාරමී දම් පුරලා අවබෝධ කරගත්තා වූ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිනිවන් පාන වේලාවේ අනිත්‍යභාවයටපත් උනා. ධර්මයේ තාම සම්දිප්පිකව තියෙනවා. නමුත් මේ ධර්මයත් අතුරුදහන් වෙලා යනවා. ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගය මතු කළගන්නේ. එනම් මුලින්ම ඔබ ඇස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරන්නේ ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ මේ ආදී වශයෙන් බුදු ගුණයන් අතීතයේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලාගේ ශාසන ලක්ෂ ගාණක් අතුරුදහන් වෙලා ගියා කියන කාරණේ නුවණින් දකින්න. අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා මනසින් දකින්න. මේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයත් අවරට ගිහිල්ලා අනිත්‍යභාවයටපත් වෙලා අනාගතයේදී බිහිවෙන්නා වූ කාසාය කණ්ඨකලාගේ ලෝකයේ මනසින් දකින්න මේ බුද්ධානුස්සතිය අනුත්‍ය වශයෙන් දකින්නේ බුදුරජාණන් වහන්සේට ඇලෙන්නෙත් නැහැ අපි ධර්මයේ කෙරෙහි ඇලීමක් සකස් කරගන්නෙත් නැහැ මේ වයේ අනිත්‍යභාවය දකිනවා අමෝලිකා සද්ධාවෙන් බැහැර වුණා සද්ධාව කියන තැනට එනවා සද්ධාවත් විදර්ශනා නුවණින් දැකලා අන්න පිඟතුනේ අචල සද්ධාව අපි ඇති කරගන්නවා ඒ නිසා මුලින්ම ඔබ අචල සද්ධාව කියන තැනටපත් වෙන්න. දෙවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය ආර සීලයක් බවට පත් කරගන්න කියලා. ගිහි පින්වතුන්ලාගේ නිත්‍ය සීලය තමයි පංච සීලය. ඒ නිසා නිතිපතා S2 වගේ සිල්පද පහ ආරක්ෂා කරගන්න සමාදන් වෙලා සමාදන් වුණා වූ සීලය ආවර්ජනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සීලේ භයානක තැනක් තියෙනවා. බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් කියන කාරණේ පින්නතුනේ මෙතෙන්දි මේ මනෝ කර්ම කියන කාරණය ගැන ඔබ හොඳින් අවධානය යොමු කරන්න ඕනේ මොකෝ අපි දැන් හිතන්න අපි ආජීව අට්ටමක සීලය සමාදන් වෙනවා කියලා දැන් ආජීව අට්ටමක සීලේදී කයෙන් සිදුවෙනා වූ වැරදි තුනෙන් අපි වාවරණය කරනවා සතුන් මරන්නේ නැහැ බොරු කියන්නේ නැහැ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ සොරකම් කරන්නේ නැහැ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ ඒ වගේම වචනයෙන් සිද්ධ වෙන්නා වූ කාරණා හතර වැළකෙනවා මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම, වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් වෙන්නේ කියලා. මනෝ කර්ම කියන්නේ මොකක්ද? ලෝභ, ද්වේෂ, මෝහයන් පින්තුනේ. දැන් ඔබ හිතන්න ඔබ 15ක පොහොය දහට පන්සලට ගිහිල්ලා උපෝසත අට්ඨාංග සීලය සමාදන් වෙනවා. දැන් හොඳින් සිල්පදට ආරක්ෂා කරගෙන හවස් වෙනකන් ජීවත් වෙනවා. එහෙම ඉන්නකොට ඔබට කේන්තියක් සකස් වෙනවා ද්වේෂයක්. ද්වේෂයක් සකස් වුණාම ඔබ බලනවා ඔබේ සිල්පදට දුර්වල වුණාද කියලා. සිල්පදට දුර්වල වෙලා නැහැ. දැන් ඔබට සතුටුයි. ඔබ සතුටෙන් හවසින් හවසට ගෙදර යනවා මං අද සිල්පද ටික සමාදන් වුණා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ඔබ සමාදන් වුණා වූ කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් වූ මනෝ කර්මයක් සිද්ධ කරගෙනයි ඔබ ගෙදර යන්නේ කියලා. ඒ නිසා මෙන්න මේ මනෝ කර්ම කියන කාරණය ගැන ඔබ අවධානය යොමු කරන්න ඕනේ. මොන සීලය සමාදන් වුණත් ලෝභ, ద్వේෂ, මෝහයන් නැති වෙන්න දෙන්න එපා. අපි සමහරලාට සිල් සමාදන් ගිය වෙන්න ගියාම වාඩි වෙන ඉඩ ප්‍රමාණයට ලෝභ සිත් සකස් කර ගන්නවා. දාන ටික ගන්න ගියාම ද්වේෂ සිත් සකස් කර ගන්නවා. ස්වාමින් වහන්සේලාගේ යම් හැසිරීම් රටාවක් දැකලා ද්වේෂ සිතක් සකස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කොච්චර සිල් සමාදන් වුණත් පින්වතුනි මේ සමාදන් වුණා වූ කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් මනෝ කර්මයන් නිරතුරුව අපි සිද්ධ කරගන්නවා. ඒකයි සීලේ අර්ථය අපිට මතු කරලා දෙන්නේ නැත්තේ. දැන් ලංකාවේ 15ක පොයදාට ලක්ෂ කීයක් සිල් ගන්නවද? මේ සිල් සමාදන් වෙන පිරිස අතර අර්ථවත් සෝවාන් ඵලලාභින් කොච්චර ඉන්න වෙනව ඕනේද? ඇයි එහෙම නොවෙන්නේ පිංගතුනි සීලේ අර්ථය අපිට මතු කරලා දෙන්නේ නැහැ. මොකද අපි කාය කර්ම වචී කර්ම ගැන හිතනවා බලවත් වූ මනෝ කර්ම নিরතුරුව අපි අමතක කරලා දානවා. ඒ නිසා নিরතුරුවම සිල් සමාදන් වෙද්දී පංච සීලය සමාදන් වුණත් ලෝභ, ద్వේෂ, මෝහයන් තුලට එන්න ඉඩ දෙන්න එපා පිංගතුනි. එහෙම වුණොත් ඔබ සමාදන් වුණා වූ කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් වූ මනෝ කර්මයක් ඔබ අතින් සිද්ධ වෙනවා. දෙවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය ආර සීලයක් බවට පත් කරගන්න කියලා. සීලය ආර සීලයක් කියන්නේ පින්වතුනි සීලය බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා දඹදිව තිබ්බා. මහමායා දේවියගේ මව් කුසට සිදුවත් කුමාරයා එනකොට මහමායා දේවිය උපෝසත සීලයක් සමාදන් වෙලා තිබුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි මේ සීලය ආර සීලයක් බවට පත් කළේ. ආර සීලය කියන්නේ පින්වතුනි සීලය විදර්ශනා නුවණින් දකිනවා. සීල් සමාදන් වුණොත් අපිට මොකද්ද ලැබෙන්නේ? සුගතිය. සුගතියෙන් එහාට අපි යන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ භව ගමනේදී අපිට මුණ ගැසුණා වූ සම්මා සම්බුද්ධ ශාසනවලදී අපි සිල් සමාදන් වෙච්ච මේ සිල් සමාදන් වෙන්න පෙර වූ සුදු රෙදි සිල් සමාදන් වෙච්ච වෙලාවේ පෙර වූ සුදු රෙදි එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. එච්චර සංසාරේ අපි සිල් සමාදන් වෙලා තියෙනවා පින්වතුනි. නමුත් ඒ සීලය භවයේ උදෙසාමයි අපි යොමු කරගත්තේ. ආර්ය සීලයක් බවට පත් කරගත්තේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ තමයි සීලය ආර්ය සීලයක් බවට පත් කරලා අපිට පෙන්වුවේ. ආර්ය සීලය කියන්නේ සීලය විදර්ශනා නුවණින් දකිනවා. සිල් සමාදන් වෙනවා. සමාදන් වුණා වූ සීලය ආරක්ෂා කරනවා. ආරක්ෂා කළා වූ සීලය ආවර්ජනය කරනවා. ආවර්ජනය කරමින් සීලේ ආනිසංශයන්ගේ අනිත්‍යභාවය දකිනවා. මොකද සීලෙන් ලැබෙන ආනිසංශ සුගතියේ ඉපදෙනවා, සිහිමුලා නොවි මැරෙනවා, අපේ කීර්ති රාවය පැතිරි යනවා, ඕනෑම සබාවක් ඉදිරියට නොබියව යනවා, අප්‍රමාදීභාවයේ සතර පායන්ට වැටෙන්නේ නැහැ. මේ ආනිසංශයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. විපාක දීලා අනිත්‍ය වෙනවා. කොච්චර සුගතියේ ඉපදුනත් ආයිමත් අපි දුගතියන්ට වැටෙනවා. කොච්චර අපේ කීර්තිය පැතුණත් හෙට දවසේ මේ කීර්තිය නැති වෙන්න පුළුවන්. එහෙනම් සිල් සමාදන් වෙලා ලබන්නා වූ ආනිසංසය අනිත්‍ය උදයක්. එහෙනම් සිල් සමාදන් වෙන්න ආනිසංස ජීවිතයට ලබන්න ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආනිසංසයට බැඳෙන්නේ නැහැ ආස්වාදයට බැඳෙන්නේ නැහැ. සිල් සමාදන් වෙලා දෙවියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. ඒ කියන්නේ දුක. සිල් සමාදන් වෙලා අනාගතයේදී බ්‍රහ්මීක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. ඒ කියන්නේ දුක. ඒ නිසා සිල් සමාදන් වෙලා ඔබට දෙවියෙක් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබ සක්‍රියා වෙලා ඉඳලා සතර අපායට වැටුණ හැටි නුවණින් මෙනෙහි කරන්න. සීල සමාදන් වෙලා ඔබට බ්‍රහ්මීක් වේවා කියලා චිත්තයක් සකස් වුණොත් ඔබ රූපාවචර අරූපාවචර භ්‍රමතල වල කල්ප ගණන් ඉඳලා ආයිමත් සතර අපායට වැටුණ හැටි සිහිපත් කරන්න. සිල් සමාදන් වෙලා නැවත මිනිස්සෙක් වේවා කියලා චිත්තයක් සකස් වුණොත් ඔබ සක්විති රජ වෙලා ඉඳලා ආයිමත් සතර අපායට වැටුණ හැටි සිහිපත් කරන්න. මෙන්න මේ සීලය විදර්ශනානුවණින් දැක්ක තැනයි පින්වතුනි ආර්ය සීලයක් බවට පත් වෙන්නේ. එනිසා සීලය ඔබ ආස්වාදයන් නොබෙදෙන තැනට අරන් යන්න. භවය කෙරෙහි තෘෂ්ණාව සකස් කරගන්න එපා. සිල් සමාදන් වෙලා භවය කෙරෙහි තෘෂ්ණාව සකස් වෙන මොහොතේම ඒ භවයේ තියෙනා වූ අනිත්‍යභාවය දකින්න. ඒ වගේම සමහරු අපිට ඇවිල්ලා කියනවා සාමින් වහන්සේ මම කොච්චර සිල් සමාදන් වුණත් මගේ යතේ සිල්පද බිඳෙනවා. මට සිල්පද සමාදන් වෙන්න හිතෙන්නේ නැහැ කියලා සමහරු කියනවා. ඔබගේ අතින් එහෙම දෙයක් වෙනවා නම් ඒක හේතුඵල ධර්මයක්මයි. ඒ හේතුව තමයි ඔබ පෙර ජීවිතේ සිල්වතුන්ට නිග්‍රහ කරලා තියෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිල්වතුන්ට ඔබලා ගිය ජීවිතේ චෝදනා කරලා තියෙනවා. එහෙම චෝදනා කරලා නිග්‍රහ කරලා තියෙනවා නම් ගිය ජීවිතේ මේ ජීවිතේ අපිට සීලයෙන් පරිපූර්ණ වෙන ශක්තිය ලැබෙන්නේ ඒ අකුසල් විපාකයන් නිසා. ඒ නිසා ඔබට සීලේ වෙනි දුර්වලතාවයන් තියෙනවා නම් ඔබ මේ ජීවිතේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස ළඟට ගිහිල්ලා ඒ අයට ඒ උතුම් සීලයන් ආරක්ෂා කරන්න අවශ්‍ය පහසුකම් සපයලා දීලා ඒ අයගේ ආශිර්වාදය ලබාගෙන ඔබත් චිත්තයක් ඇති කරගන්න අතීතයේ මගෙන් වුණා වූ අකුසල් තියෙනවා නම් මේ පිනෙන් යටපත් වේවා කියලා චිත්තය ඇති කරගන්න වෙනවා. එහෙම නැත්නම් අපිට මේක නිවැරදි කරගන්න බෑ. මොකද සංසාරේ අපි අප්‍රමාණ සිංහතුන්ද චෝදනා කරලා තියෙනවා. ඒ වගේම සමහරු කියනවා සාමින් වහන්සේ මට බොරු කියන සිල්පදේ නිතර කැඩෙනවා. නැත්තම් මගුල් ගෙයක ගියාම මත් වතුර ටිකක් පෙවෙනවා මේ සිල්පදේ කැඩෙනවා. ඒ නිසා කැඩෙන සිල්පදේ ගැන හිතිලා ගැටි ගැටි ඒකයි ඉන්නවා. නමුත් කොයිම වෙලාවකත් පින් පිඟතුනේ කැඩෙන සිල්පදේ ගැන ගැටෙන්න යන්න එපා. හැකිතාකේ සිල්පදේ ආරක්ෂා කරගන්න උත්සාහ ගන්න. උත්සාහ ගන්න බැරුව ඒ සිල්පදයක් බිඳුනොත් බිඳෙන සිල්පදේ ගැන හිත හිත ගැටි ගැටි ඉන්න එපා. මොකද එවැනි ගැටෙන හිතෙන් ඔබ මැරුණොත් ඔබ සතර පාටයිපත් වෙන්නේ. ඒක මහා අපරාධයක්. මොකද ඔබ රකින්න සිල්පද හතරක් මෙතන තියෙනවා. රකින්න සිල්පද හතරක් මෙතන තියාගෙන බිඳුන සිල්පදය ගැන ගැටිලා ඔබ සතර අපායට යනවා කියන්නේ අදක්ෂභාවයක්. ඒ නිසා නිරතුරුව පින්වතුනි බිඳුන සිල්පදය ගැන ගැටෙන්නේ නැතුව රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ සතුට නිසාම අපිට බිඳෙන සිල්පදේ නිවැරදි කරගැනීමේ හැකියාව සකස් වෙනවා. එනිසා කොයි වෙලාවකවත් බිඳෙන සිල්පදේ ගැන ගැටෙන්න යන්න එපා. රකින්න සිල්පද ගැන හිතලා සතුටු වෙලා බිදෙන සිල්පදේ නිවැරදි කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම සීලය ගැන කතා කරනකොට අපි සීලය ආරක්ෂා කරන්න ඕනේ පින්වතුනි. ලෝකයාට පේන්න නෙමෙයි. අම්මා තාත්තාට පේන්න නෙමෙයි. ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ සතුටු කරන්න නෙමෙයි. සීලය සමාදන් වෙන්න ඕනේ සතර අපාය කෙරේ බිය ඇති කරගනිමින්. සතර අපාය කෙරේ බිය දකිමින්මයි සීලය සමාදන් වෙන්න ඕනේ. සතර අපාය කියන්නේ පින්වතුනි සිල්පද බිඳගත්තා වූ අයගේ ලෝකයයි. සිල්පද බිඳගත්තා වූ අයගේ ලෝකේ තමයි සතර අපාය කියන්නේ. ඒ නිසා නිරේතුරුවම සිල්පද පහ ආරක්ෂා කරගන්න ඕනේ සතර අපායේ බිය දකිමින්මයි. මොකද විනිශ්චය කියන කාරණය ජූරිය කියන කාරණය තමා තුලයි තියෙන්නේ පින්වතුනි. ලෝකයානේ මේ විනිශ්චය දෙන්නේ. අපි ලෝකයාට බය වෙන්න අවශ්‍ය නැහැ. ලෝකයාට අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් විනිශ්චය තියෙන්නේ තමා තුලයි, ජූරිය තියෙන්නේ තමා තුලයි. තමා තුල ජූරි සභිකයන් පස් දෙනෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පස් දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ පස් දෙනා. මේ පස් දෙනා කොයිම වෙලාවකවත් පින්තුණේ එකම පේළියට වාඩි වෙලා නැහැ. එක්කෙනයි හැම වෙලාවෙම මෙතන වාඩි වෙලා ඉන්නේ. පස්සේ කියන ජූරි සභිකයා වාඩි වෙලා නැගිටලා ගියාට පස්සේ වේදනාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. වේදනාව කියන ජූරිසබිකියා නැකිටලා ගියාට පස්සේ හඳුනා ගැනීම සංඥාව කියන ජූරිසබිකියා වාඩි වෙනවා. සංඥාව කියන ජූරිසබිකියා නැකිටලා ගියාට පස්සේ චේතනාව සංස්කාර කියන ජූරිසබිකියා වාඩි වෙනවා. මේ සංස්කාර කියන ජූරිසබිකයා තමයි තීන්දුව ප්‍රකාශ කරන්නේ. සංස්කාර කියන ජූරිසබිකයා තීන්දුව ප්‍රකාශ කරලා නැකිටලා ගියාට පස්සේ විඥාණය කියන ජූරිසබිකයා තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කරනවා පින්වතුනි. එහෙනම් ජූරිය තියෙන්නේ තමා තුලයි තීන්දුව සකස් වෙන්නේ තමා තුලිනුයි. එහෙමනම් තමා කෙරෙහි අනුකම්පාව වෙනුයි තමා සීලය තුල ඉන්න ඕනේ. අපි දන්නේ එක්තරා මහත්ෙක් හිටියා. ඒ මහත්යා කෝටිපති මහත්ෙක්. ඒ මහත්යාගේ ජීවිතේ කොතනකවත් පින්වතුනි බාහිරින් දකින්න වරදක් තිබ්බේ නැහැ. හැමෝම කිව්වේ මේ මහත්යා හොඳින් ජීවත් වෙච්ච මහත්ෙක් කියලා. මේ මහත්මයා මෙහෙම ජීවත් වෙලා වයෝ වෘද්ධ වෙලා මැරෙනවා. මරණාට පස්සේ ආගේ දරුවෝ ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට කියනවා හාමුදුරනේ මම ඊයරෑ හීනෙන් දැක්ක මගේ තාත්තා අපේ ගේ දොරකඩ හිටන් ඉන්නවා සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා. තව දරුවෙක් ඇවිල්ලා කියනවා ඊයරෑ මගේ ඇඳ ළඟ හිටන් හිටියා මගේ තාත්තා සුදු සරමක් කමිසයක් ඇඳලා කියලා. නමුත් මේ සියල්ලම හීනෙන් දැක්කා වූ විකාර පිඟුතුනේ. අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා. මේ මැරිච්ච මහත්තයා නැවත උපත ලැබුවේ කොතනද කියන කාරණය. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු ජල තටාකයක්. ඒ ජල තටාකයේ තියෙන ජලය කළුම කළු පැහැයයි කියලා උන්වහන්සේ කියන්නේ. ඒක අපුලක පැහැයක් අර පිටකොටුවේ කාණ උතුරලා යනකොට තියෙන කළු පැහැය. ඔබ හිතන්නේ මේ ජල තටාකයේ ගින්දර දාලා රත් කරනවා කියලා. රත් කළොත් මොකද්ද වෙන්නේ? දුම නගිනවා. දුම නගිනකොට තව තව රත් කරනකොට මොකද්ද වෙන්නේ? ජෑම් ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව රත් කරනකොට දෙහි ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව රත් කරනකොට බෙලි ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. දැන් මේ සාමින් වහන්සේ උතුම් සමාධියෙන් දැකලා තියෙන්නේ බෙලි ගෙඩි ප්‍රමාණයට ගොජ ගොජ ගාලා උතුරන අර කළු ජල තටාකය. ඒ උන්වහන්සේ දකින්නේ ලෝහ කුඹු නිරයයි පින්තුනේ එනම් බලන්න දැන් අර මහත්යා කොහෙද උප්පත්තිය සකස් කරගෙන තියෙන්නේ? ලෝහ කුඹු නිරේයි උප්පත්තිය සකස් කරගෙන තියෙන්නේ. නමුත් දැන් හරි ප්‍රශ්නයක්. ජීවිතේ කොතනකවත් එයාගේ වැරද්දක් දැක්කේ නැහැ ජීවත් වෙච්ච කාලේ. මෙහෙම කෙනෙක් කොහොමද මේ ලෝහ කුඹු නිරේයට වැටුනේ කියන කාරණේ ප්‍රශ්නයක්. ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේලා සොයලා තිනවා මේ මහත්යාගේ ප්‍රකට ජීවිතය වගේම අප්‍රකට ජීවිතයකුත් තිබ්බද කියලා. මෙන්න මෙතන වර්තමාන සමාජයට හුඟක් වටින තැනක් පින්වතුනේ. මොකද හුඟක් අයට ප්‍රකට ජීවිතයේ වගේම අප්‍රකට ජීවිතයකුත් තියෙනවා. මේ ප්‍රකට ජීවිතේ තමයි අපිට බාහිරට පේන්නේ. නමුත් මේ අප්‍රකට ජීවිතේ අපිට පෙන්වන්නේ නැහැ පින්වතුනේ. නමුත් අර මහත්යාට අප්‍රකට ජීවිතයක් තිබිලා තියෙනවා හොයාගෙන යනකොට ඒ අප්‍රකට ජීවිතයේ ඒ මහත්යා දැඩි ආකාරයෙන් කාමයේ වර්ධවා හැසිරුණ කෙනෙක්. දැඩි ආකාරයෙන් යంత్ర මන්ත්‍ර ගුරුකම් කරලා අනුන්ගේ දියුණුව නවත්තන්න උත්සාහ ගත්ත කෙනෙක්. එහෙනම් ඉන්න තැන සාධාරණද අසාධාරණද? සාධාරණද අසාධාරණද? ලෝකයා රැවට්ටුවද? කවුද අවසානේ රැවටුනේ? ජූරිය තියෙන්නේ තමා තුළමයි. තීන්දුව සකස් වෙන්නේ තමා තුළින්මයි. එනිසා තමා කෙරෙහි අනුකම්පාවෙන් සතර පායේ විය දකිමින්මයි සීලය තුල ශක්තිමත් වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තුන්වෙනි කාරණය පින්නතුනි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය. පංච උපාදානස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියනා වූ කාරණා පහ. මෙතනදී පින්නතුනි ඔබ රූපේ රූප උපාදානස්කන්ධය නිසායි වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කාරණාවන් සකස් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී අපිට පැහැදිලිව දේශනා කරනවා මේ රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. තෙරුවන් කෙරේ අතල සද්ධාව ඇති කරගනිමින් සීලය ආර සීලයක් හැටියට වඩමින් රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ආයතන හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. ආයතන කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස හැටියට මේක කොටස් හයක් කරලා අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා සතර මහා ධාතු හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු හැටියට මේකේ අනිත්‍යභාවය දකින්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙතිස් කුණුපේ හැටියට මේකේ අනිත්‍යභාවය දකින්න. කෙස්ලොම් නිය සම්දත්ත ආදී වශයෙන් 32කට මේක කඩලා දකින්න කියලා. ඔබ කැමති ආකාරයෙන් ඔබට පුළුවන් ආකාරයෙන් මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද පින්වතුනි මේ පංච උපාදානස්කන්ධය මුල්ම උපාදානස්කන්ධය තමයි රූප උපාදානස්කන්ධය. රූපේටමයි සත්වයා බැඳිලා යන්නේ. දැන් අපි මෙහෙම ජීවත් වෙලා চিරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන වෙලා වෙනවා. මැරෙන වෙලාවේ පින්වතුනි සකස් වෙන අවසාන හිත. ඒ කියන්නේ අවසාන පංච උපාදානස්කන්ධයට චුති සිත කියලායි කියන්නේ. මේ චුති සිත සකස් වෙන්නේ මනෝවිඤ්ඤාණයක් ඇසුරෙන්. මේ මනෝවිඥානය කැසුරෙන් සකස් වෙන චුතිසිත මොකක් හෝ රූපයක් උපාදානය කරගෙනයි සකස් වෙන්නේ පින්වතුනි. දැන් ඔබ වඩාත් කැමති ඔබේ දරුවන්ට නම් මැරෙන වෙලාවේ ඔබට උපාදානය වෙන්නේ දරුවන්ගේ රූපය. ඔබ වඩාත් කැමති බිරිඳට නම් මැරෙන වෙලාවේ උපාදානය වෙන්නේ ඔබේ බිරිඳට. ඔබ වඩාත් කැමති කළා වූ පින්කම් වලට නම් මැරෙන වෙලාවේ උපාදානය වෙන්නේ කළා වූ පින්කම්. ඔබ මැරෙන වෙලාවේ උපාදානය වුණේ දෙවියෙක් නම් ඔබ දෙවි දිව්‍ය රූපයක් තමයි ඔබට උපාදානය වෙන්නේ. ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ දකින ඕනෑම රූපයක් අනිත්‍යයි කියලා දකින්න පින්වතුනි. එහෙම කළොත් තමයි අවසාන චුතිසිත විදර්ශනා නුවණට ලක් වෙලා වෙන්නේ. ඔබ මාර්ගඵලලාභී දෙවියෙක් මාර්ගඵලලාභී දිව්‍යාංගනාව බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අවසාන චුතිසිතට බැඳුනොත් ඊට අදාළව පින්වතුනි ප්‍රතිසන්දිය සකස් වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. දැන් මේ ඇස කියන රූපය ආයතන හැටියට මේක ගන්නකොට ඇස කියන රූපය ගන්න ඇස කියන රූපයේ අනිත්‍යභාවය දකිනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔබේ අම්මාගේ මව්කුසට යන්න කියලා. ඔබ අම්මාගේ මව්කුසේ ගර්භාෂ කුටියේ මේ වකුටු වෙලා තියෙන කලල රූපේ තිබුණා වූ ඒ ඇස් දෙක නුවණින් දකින්න කියනවා. ලේ වලින් සැර වලින් රට වෙලා රතු පාට වෙලා වැහිලා තිබ්බ කලල රූපේ ඇස් දෙක නුවණින් දකින්න කියන ඇස් දෙක පියාගෙන. ඒ කලල රූපෙට මාස 6ක් මාස 9ක් යද්දී ඒ කලල රූපයේ තිබුණු S2 ස්වභාවය නුවණින් දකින්න කියනවා. ලේ වලින් සැර වලින් වැට වෙලා රතුම රතු පැහැවිලා වැහිලා තියෙන S2 නුවණින් දකින්න. ඊට පස්සේ ඔබ ශල්‍යාගාරේ බිහි වෙනකොට අර ශල්‍යාගාරේ හෙදිය ඔබේ කිරිකැටි කකුල් දෙකෙන් ඔසවලා ගද්දී ඒ තිබුණා වූ ලාමක S2 ස්වභාවය නුවණින් දකින්න කියනවා. ඔබ තොටිල්ලේ නැලවෙනකොට පාසල් යද්දී තරුණ කාලෙදි මේ ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියනවා. ඔබ මධ්‍යම වයසට යද්දී වයෝ වෘද්ධ භාවයටපත් වෙද්දී මේ ඇස සුද ඇවිල්ලා තියෙනවා අන්ධ වෙලා තියෙනවා නුවණින් දකින්න කියනවා. දැන් තමාගේ ඇස් දෙක අන්ධභාවයටපත් කරලා තමා දකිනවා. තමාගේ ඇස් දෙක සුද ඇවිල්ලා තියෙනවා තමා මනසින්ද නුවණින් දකිනවා. මෙහෙම දකිමින් බුදුරජාණන් වහන්සේ කියනවා මනසින් මැරෙන්න කියලා. ඒ මනසින් මැරුණා වූ මල කඳ තුල තියෙන මල ඇස දිහා දැන් ඔබ නුවණින් දකිනවා. ඒ මල ඇස දවසක් දෙකක් තුනක් හතරක් යනකොට කුණු වෙලා නරක් වෙලා ගඳ ගහලා ඕජාව ගලනවා නුවණින් දකින්න කියනවා. නිලමැස්ස වසාගනේ ඇස් දෙක කනවා නුවණින් දකින්න කියනවා. ඒ මලකඳ ගිහිල්ලා සුසාන භූමියට දාලා ගිනි තියනවා නුවණින් දකින්න කියනවා. මේ ඇස් දෙක ගිනි ගොඩක් බවට පත් වෙනවා මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අවසානයේ ඒ ඇස් දෙක පස්වලට එකතු වෙනවා මනසින් දකින්න කියනවා. එහෙනම් ඔබේ මේ ආදරයෙන් රැකබලා ගන්නා වූ ඇස අවසානයේ අයිති වෙන්නේ කොතෙන්ටද? මහ පොළොවටමයි. ඔබට ආච්චි කෙනෙක් හිටියා 100 කෙනෙක් හිටියා. මං ඇහුවොත් ඒ ආච්චිට 100ට ඇස් දෙකක් තිබුණාද කියලා ඔබ මොකක්ද කියන්නේ? ඇස් දෙකක් තිබුණා. මං ඇහුවොත් ඒ ඇස් දෙක දැන් කෝ කියලා ඔබ මොකක්ද කියන්නේ? ඒ ඇස් දෙක මහ පොළොවට පස් වෙලයි මේ මොහොතේ තියෙන්නේ. ඔබේ ආච්චිට 100ට මේ වගේ රූපයක් තිබුණා. මං ඔබෙන් ඇහුවොත් ඒ රූපය මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඔබ කියන්න තියෙන්නේ මහ පොළොවට පස් වෙලයි තියෙන්නේ කියලා. එහෙනම් බලන්න ආච්චිගේ ඇස් දෙක මහ පොළොවේ පසටයි අයිති උනේ. ආච්චිගේ රූපය මහ පොළොවේ පසටයි අයිති උනේ. මහ පොළොවේ පසට අයිති වෙන ඇසක් නිසා රූපයක් නිසා ඒ ආච්චි කොච්චරනම් අකුසල් කරගන්නේ නැද්ද? අන දැන් ඔබ නුවණින් දකින්න. ඔබ කොච්චර ලස්සනට පෝෂණය කළත් ලස්සන කළත් ඔය ඇස් දෙකක් කවදා හරි මහ පොළවේ පසටමයි අයිති වෙන්නේ. ඔබ මේ රූපය කොච්චර ලස්සනට ලස්සන කළත් ඔය රූපය කවදා හරි මහ පොළවේ පසටමයි අයිති වෙන්නේ. ඒ නිසා ඔබ ඇස් දෙක පියාගෙන මේ ඇස් දෙක පස් ගොඩක් කරලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඔබ ඇස් දෙක පියාගෙන මේ රූපය පස් ගොඩක් කරලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. එතනයි යථාර්ථය තියෙන පිංගුතුනේ. එතනයි ඇත්ත. දැන් මේ ස්වාමින් වහන්සේ මෙතන ඉන්නවා මම ඔබලාට බණ කිව්වා සියල්ල සිද්ධ කළා. ඔබ හිතන්න මේ ස්වාමින් වහන්සේ තව මොහොතකින් අපවත් වෙනවා කියලා. අපවත් වුණොත් දායකයෝ මොකද්ද කරන්නේ? දරසෑයක් ගහලා මේ රූපය ගිනිගනීවි. ගිනි කියාවි. මම මේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ මොකද්ද කියන්නේ? මේ හාමුදුරුවන්ගේ ඇස කියලායි ඔබ කියන්නේ. මේ මොකද්ද කියලා ඇහුවොත් මේ හාමුදුරුවන්ගේ කන කියලායි ඔබ කියන්නේ. නමුත් දැන් හාමුදුරුවන්ගේ දේහය අර චිතකේ දාලා ගිනි තියනකොට හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනසයි ගිනිගන්නේ. ගිනි ජාලා ඇවිලෙනවා ඇස ගිනි අරමින් කන ගිනි අරමින් රූපය ගිනි අරමින්. නමුත් ඒ ගින්දරට ඔබ හාමුදුරුවෝ කියලා කියනවද? ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ ගින්දර කියලයි තේජෝ ධාතුව කියලයි ඔබ කියන්නේ. ඒ ගින්දර ඇවිලෙන්නේ කුමටද මේ හාමුදුරුවන්ගේ තියෙන මසේ තියෙන තෙල් මතුවෙවි මතුවෙවි තෙලට තමයි මේ ගින්දර ඇවිලෙන්නේ. ඔබ ඒ තෙලට හාමුදුරුවෝ කියලා කියනවද? ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලා. හාමුදුරුවන්ගේ සිරුරට ගිනි ඇවිලි ඇවිලි දුම් නගිනවා දැන් උඩට. ඒ දුමට ඔබ හාමුදුරුවෝ කියලා කියනවාද? ඔබ කියන්නේ වායෝ ධාතුව කියලයි. අවසාන මේ හාමුදුරුවෝ ගිනි අරගෙන ගිනි අරගෙන ඇට ටිකක් අලු ටිකක් මෙතන ඉතුරු වෙනවා. ඒ ඇට ටිකට අලු ටිකට ඔබ හාමුදුරුවෝ කියනවාද? ඔබ කියන්නේ පටවිය කියලයි. මොකක්ද පින්නතුණී ඔබ මේ දැක්කේ? රූපේ අනිත්‍යභාවය ඒසා වේගයෙන් අනිත්‍යභාවයට පත්වෙන රූපයක් තමයි මගේ කරලා මේ අපි අරන් තියෙන්නේ. හාමුදුරුවන්ගේ ඇහැ කියන රූපේ එක ෂණයෙන් ගින්දර බවට පත්වෙනවා. හාමුදුරුවන්ගේ කන කියන රූපේ එක මොහොතින් තෙල් බවට අලු බවට දුම් බවට පස් බවට පත්වෙනවා. මොකක්ද මේ අපි දකින්නේ රූපේ අනිත්‍යභාවය? මේසා වේගයෙන් අනිත්‍ය වෙන රූපයක් තමයි නිට්ටභාවයෙන් අරගෙන අපි මේ පෝෂණය කරන්නේ. ඒ රූපය අනිත්‍ය වුණා වගේම ගින්දර කියන රූපයත් අනිත්‍ය වෙලා යනවා. ගින්දර අනිත්‍ය වෙලා ජල වාෂ්ප හැදෙනවා. ජල වාෂ්ප අනිත්‍ය වෙලා වලාකුළු හැදෙනවා. වලාකුළු අනිත්‍ය වෙලා වැස්ස හැදෙනවා. ගංගා එළදොලවල් හැදෙනවා. මොකක්ද මේ දකින්නේ? රූපේ අනිත්‍යභාවය. මේ අවසාන ඉතුරුන ඇට ටික අලු ටික මහ පොළොවට පස් වෙලා පොහොර වෙලා ගහකොළ හැදෙනවා, පළවැල හැදෙනවා. මොනවද මේ දකින්නේ? රූපේ අනිත්‍යභාවය. එහෙනම් ඇස් දෙක පියාගෙන පින්නතුනේ මේ රූපය ගිනි ගොඩක් කරලා දකින්න Taman දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. ඇස් දෙක පියාගෙන මේ රූපය දුම් ගොඩක්, කළු ගොඩක්, පස් ගොඩක් කරලා දකින්න ඕනේ. ඒක තමයි මෙතන ඇත්ත. එහෙනම් ඒ ආයත විදිහට ආයතන 6 වෙන් වෙන්ව අරගෙන මෙනෙහි කරන්න. ඇස බැලුවා වගේ කන නාසය දිව ශරීරය මනසත් වෙන්ව අරන් විදර්ශනාවට ලක් කරන්න. එහෙම නැත්නම් සතර මහා ධාතු හැටියට ගන්න. පටවියාපෝ තේජෝ වායෝ මේ ශරීරයේ තියෙන තද ස්වභාවය මනසින් මතු කරලා ගන්න. ඇස් එක පියාගෙන මේ මස් ගොඩක් බිමත බිමට කරලා ශරීරයේ හැටියට ඔබ දකින්න. මේ මුළු ශරීරෙම මස් ගොඩක් කරලා දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ බිම වැටිලා තියෙන මස් ගොඩ බවටපත් කරලා. මේ ශරීරයේ ලේ ගොඩක් සැරව ගොඩක් බවටපත් කරලා ඔබ දකින්න දක්ෂ වෙන්න ඕනේ. මේ කොයි ආකාරයෙන් හෝ වේවා පින්තුනේ රූපේ අනිත්‍යභාවය වැඩෙන ආකාරයෙන් රූපේ විදර්ශනාවට ලක් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද රූපයටමයි සත්වයා බැඳිලා යන්නේ. මැරෙන වෙලාවේ රූපයක්මයි අපිට අරමුණු වෙන්නේ, උපාදානය වෙන්නේ. ඒ උපාදානය වෙන රූපය අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නොදැක්කොත් පින්නතුනේ ඒ රූපයට අදාළව ප්‍රතිසන්දි යනවා. එනිසා මුලින්ම තෙරුවන් කරේ අතල සද්ධාව ඇති කරගන්න. දෙවනුව සීලය ආර සීලයක් හැටියට වඩන්න. තුන්වෙනුව රූපේ අනිත්‍යභාවය දකිමින් ඔබට හැකි ආකාරයෙන් ජීවත් වෙන්න. එරමිනිය ගොතාගෙන පැයක්ද භාගයක්ද පුළුවන් නම් එහෙම දකින්න. එහෙමත් බැරි නම් ඉඳගෙන වාඩි වෙලා හිටගෙන ඉන්න වෙලාවට හෝ මේ රූපේ අනිත්‍යභාවය දකින්න. මේ රූපයන්ට අරමුණු වෙන්නා වූ බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ කාරණේ පිඟතුණි අපේ සමාජයේ අපි අතර මතයක් තියෙනවා පින් කළොත් සුගතියට යනවා කියලා. පව් කළොත් දුගතියට යනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට කියලා නෑ පින්වතුනේ පින් කළොත් සුගතියට යනවා කියලා. පව් කළොත් දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය බව. උපාදානයයි භවය සකස් කරන්නේ. උපාදානය කවුද සකස් කරන්නේ? තෘෂ්ණා පත්‍ය උපාදාන. තෘෂ්ණාවයි උපාදානය සකස් කරන්නේ. දැන් එක මහත් එක් හිටියා. ඒ මහත්තයා කෝටිපති මහත්තයෙක්. එයා කවදාක්වත් පාට ඇඳුමක් ඇන්දේ නැහැ සුදු ඇඳුමයි ඇන්දේ. හැම පසළොස්වක පෝයටම අප්‍රමාණ පිරිසකට දන් දුන්නා. පන්සල් හදලා දුන්නා, වෙහෙර විහාර හදලා දුන්නා. මත්පැන් ටිකක් කවදාක්වත් බිව්වේ නැහැ, සිගරට් එකක් බිව්වේ නැහැ. මේ මහත්තයා අවුරුදු 70ක් විතර ජීවත් වෙලා මැරෙනවා පින්තුනි. මැරෙන වෙලාවේ දැන් පාංශකූල වෙලාව. ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේලා ඇවිල්ලා දැන් අනුශාසනා පවත්වනවා. නායක ස්වාමින් වහන්සේ අනුශාසනාවට කියනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. පාංශකූලයක් අවශ්‍යත් නැහැ, හත් දවසේ පිනක් අවශ්‍යත් නැහැ, තුන් මාසේ පිනක් අවශ්‍යත් නැහැ. මේ මහත්යා ජීවත් වෙද්දී ඒසා පින් කරගත්තා. මෙයා දෙවියෙක් මිසක් ඉන් මෙහා නම් උපතක් ලබන්නේ නැහැ කියලායි කිව්වේ. එදා මමත් ගිහි කෙනෙක් අනේ මගේ හිතවතා නිසා මමත් සාදු සාදු කිව්වා. එතන හිටිය ගිහි පින්වතා ಗುಣකතනෙදි කිව්වේ මේ බිම යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයා වරදක් කළාද කියලා කූඹියා කියයි කිව්වා වරදක් කළේ නෑ කියලා. ඒ කියන්නේ කූඹියෙකුටවත් වරදක් කරලා දැන් කොහාටද මෙහා යන්න ඕනේ? කොහාටද යන්න ඕනේ? කොහාටද? සුගතියට. නමුත් අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නම උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා කියනවා මේ මහත්තයා නැවත උපත ලැබුවේ කොහෙද කියන කාරණය. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්නවලු ඒ මහත්තයාට අයිති කෝටි ගාණක් වටින හිස් ඉඩමක කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා තියෙනවා. මරණ වෙලාවේ මොකද්ද උපාදානය වුනේ? ඉඩකඩ උපාදානය වුනේ. උපාදාන පත්‍යා බව තෘෂ්ණාපච්චය උපාදාන. පින උපාදානය උනේ නැහැ. පින උපාදානය වුණා නම් දෙවි කෙනෙක්, ශාස්ත්‍රීය දෙවි කෙනෙක් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එයා රූපේ අනිත්‍යභාවය වඩලා තිබ්බේ නැහැ. මැරෙන වෙලාවේ තෘෂ්ණාවේ බැඳුනේ කුමක් කෙරෙහිද? දේපල කෙරෙහි. ඊට අදාළව දැන් එයා පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට උප්පත්තිය සකස් කරගත්ත පින්සුනි. ඒ වගේම තව අම්මා කෙනෙක් හිටියා. එයා අවුරුදු 50ක් දන් දුන්න අම්මා කෙනෙක්. අවුරුදු 50ක් එක දිගට දන් දීලා තියෙනවා. පුළුවන් තරමින් සිල්පද පහ ආරක්ෂා කරලා තියෙනවා. මේ අම්මට දරුවෝ 7 දෙනෙක් නැත්නම් 8 දෙනෙක් හිටියා. මේ අම්මා මැරෙන වෙලාවේ එයාගේ බාල දරුවෝ 3 දෙනා කසාද බැඳලා හිටියේ නැහැ. මේ බාල දරුවෝ 3 දෙනාම ගැහණු දරුවෝ. මේ අම්මා මැරෙනවා. මේ අම්මා මැරුණාට පස්සේ අපි දන්න එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා කියනවා මේ මැරිච්ච අම්මා නැවත ඉපදුනේ කොතෙන්ද කියන කාරණේ. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නේ ඒ ඉඩමේම පරදත්ත රූප ජීවි ප්‍රේතියක් හැටියට උප්පත්තිය ලැබලා තිනවා කියලා. මොකද මරණ වෙලාවේ කාවද සිහිපත් උනේ? කසාද බැඳලා හිටියේ නැති ගෑනු දරුවෝ තුන්දෙනා. කසාද බැඳලා නැති ගෑනු දරුවෝ තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුට කවදාක්වත් එයා අනිත්‍ය සංඥාවක් වඩලා පුරුදු නැත්තම් කවදාකවත් සැනසille ඇස් දෙක පියාගන්න බෑ. එනිසා උපාදාන පත්‍යා භව ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් බ ප්‍රේතියක් බවට පත් වුණා. පරගත රූප ජීවි പ്രേතයා പ്രേතිය කියන්නේ පින්වතුනි මේ പ്രേත ලෝකයේ ඉන්න හොඳම പ്രേතයා. ඒ කියන්නේ പ്രേත ලෝකය කියන්නේ හරි අපුල තැනක්ලු පින්වතුනි. අකුසල් වැඩි වෙන්න වැඩි වෙන්න പ്രേතයාගේ විකෘතීන් වැඩි. මේ විකෘතීන් වැඩි പ്രേත ලෝකයේ ඉහළම പ്രേතයා තමයි පරදත් රූප ජීවි പ്രേතයා പ്രേතිය කියන්නේ. පරදත් රූප ජීවි പ്രേතියක් කියන්නේ අලුත් සුදු සාරියක් සුදු හැට්ටයක් ඇඳලා කොණ්ඩේ කඩාගෙන গুপ্ত මූණක් තියෙන කෙනෙක් දකින්න ඒ පරදත්ත රූප ජීවි ප්‍රේතියක්. අලුත් සුදු සරම කමිසයක් ඇඳලා গুপ্ত මූණක් තියෙන පිරිමි කෙනෙක් දකින්න ඒ පරදත්ත රූප ජීවි ප්‍රේතෙක්. හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා. හොඳට ශරීරයක් ලැබිලා තියෙනවා. කුමක් නිසාද ලැබුණේ? පින් කළා. කළා වූ පින නිසා ඇඳුම් පැළඳුම් ඉහළ තැන ලැබුණා. උපාදාන පත්‍ය භව අන්න പ്രേත ලෝකයේ උප්පත්තිය සකස් කරගත්ත පිනතුනි. ඒ නිසා නිරතුරුවම අපි කරන්නා වූ පින්කම් අපිට අර්ථවත් කරලා දෙන්නේ. මෙන්න මේ අනිත්‍ය සංඥාව කියන කාරණේ දකින්න ඕනේ. අනිත්‍ය සංඥාව වඩන්නේ නැතුව කවදාකවත් පින අපිට ශක්තිමත් කරලා දෙන්නේ නැහැ. එනිසා පින කියන කාරණේ ශක්තිමත් වෙන්න නම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඕනේ. එනිසා හැකිතාක් පින්කම් සිද්ධ කරන්න. පන්සලට ආරණ්‍යයට ගිහිල්ලා මහා සංඝරත්නය අරමුණු කරගෙන හැකිතාක් පින්කම් සිද්ධ කරන්න. සිද්ධ කරමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයක් දකින්න. දැකලා ඔබ කැමැති කරන අකමැති කරන යම් රූප තියෙනවද ඒ රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පින කියන්නේ ගින්දරක් කියන කාරණය. පින ගින්දරක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද මේ පින නිසා තමයි අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබිලා තියෙන්නේ. නමුත් මේ ආයුෂ වර්ණයේ සැපේ බලය අපි ධර්මානුකූලව ගලපා නොගත්තොත් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය විනාශය කරාම අපේ හේතු වෙනවා පින්නතුනේ. දැන් එක සස්ත්‍රීක කාන්තාවක් ජීවත් වෙනවා මේ සමාජයේ. එයා ධනෙන් බලයෙන් නිලයෙන් ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් ආණ්ඩ කෙනෙක්. සියල්ලෙන් පරිපූර්ණයි අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා කියනවා මේ අම්මා මේ නෝනා ගිය ජීවිතේ කවරෙද්ද කියලා. එතකොට මේ සාමින් වහන්සේ දකින්නවලු එයා අවුරුදු 60 වගේ වයසේ සුදු අත දරාගත් අම්මා කෙනෙක්. එයා තරුණ කාලේ සුදු අත දරාගත් තරුණියක්. ඒ කියන්නේ එයා සීලයෙන් තුල පරිපූර්ණ වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ එයා දන් දෙන්නත් ඇති. එහෙනම් එයා ගිය ජීවිතේ දුන්නා වූ දානයන් සීලයන් නිසාම මේ ජීවිතේ ප්‍රභූ පෞලක තරුණියක් හැටියට උප්පත්තිය ලැබුවා. ප්‍රභූ තැනකින් විවාහයක් සිද්ධ වුණා. දැන් ආයුෂ වර්ණයේ සැපේ බලයේ දීපල සියල්ලෙම පිරීලා. නමුත් එයා මේ මොහොතේ ඒ බලය නිසාම දීපල නිසාම එයාට කවදාකවත් ඒවා අතහැර ගන්න පුළුවන් තැනක නෙමෙයි ඉන්නේ. එයා හිට මැරුණොත් කවදාකවත් එයාට මේ රැස්ුණා වූ ධනයේ බලය අතහැර ගන්න බෑ පින්නතුනි. අතහැර ගන්න බැරි තැන එයා කුඩෙන්ටද වැටෙන්නේ? සතර අපායට. එහෙනම් දැන් එයාව සතර අපායට දැම්මේ කවුද? පින විසින්මයි. ඒකයි කියන්නේ පින කියන්නේ ගින්දරක් කියලා. පින නැතුවත් අපිට බෑ. ඒ වගේ ලැබුණා වූ පින අපි දක්ෂ වෙන්න ඕනේ පින්තුනේ ධර්මාවබෝධය උදෙසා ප්‍රඥාව උදෙසා යොමු කරගන්න. ඔබට මේ ලැබිලා තියෙන ආයුෂ වර්ණයේ සැපේ බලය කාමයන් උදෙසා නොවේ. ඔබ කාමයන් උදෙසා නම් යොමු කරන්නේ ඔබේ අවසානයේ සතර පායට පැත්තටයි වැටෙන්නේ. එහෙනම් ඔබ මේ ලබාගත්තා වූ පින්කම් කරලා ලබාගත්තා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය ඔබ කුමක් කරාද යොමු කරන්න ඕනේ? ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කිරීම සඳහායි. ඒ වෙනුවෙන් තමයි ඔබට මේ ආයුෂ වර්ණයේ සැපේ බලයට කරන සැබෑම ආයෝජනය තමයි ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම උදෙසා මේ ආයුෂ වර්ණයේ සැපේ බලය යොදා ගන්න. එහෙම නැත්නම් බලන්න අද මේ රටේ ඉන්න ප්‍රභූ චරිත ගන්න කොයිසානම් ධනවත් ප්‍රභූ මහේශාක්‍යයා ඉන්නවද? ඒ මහේශාක්‍ය භාවය ඒගොල්ලන්ට ලැබුණේ කුමක් නිසාද? පෙර පින නිසාමයි. නමුත් මේ මහේෂාගේ භාවය නිසා දැන් ඒගොල්ලෝ වැටිලා තින්නේ කොතෙන්ද? සතර අපායේ පැත්තටමයි. එහෙනම් බලන්න පින කියන්නේ ගින්දරක් කියන කාරණය හොඳට අපිට පැහැදිලි. ඒ නිසා පින තුලින් ලැබුණා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය ප්‍රඥාව උදෙසා මාර්ගාෂ්ටාංගික මාර්ගයේ උදෙසාම යොමු කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ඇද්ද? ඈ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ එකම එක කාරණයක් ගැන කියන්නයි. ඒක හොඳට තේරෙනවා. අපි මේ ගොඩාක් මේක පටලෝගෙන ඉන්නවා. ගොඩාක් පටලවන තැන නෙමේ බුදුරයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ එක කාරණයයි කියන්නේ. ඒ තමයි චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යයේදී බුදුරයන් වහන්සේ දේශනා කරන මුල්ම ආර්ය සත්‍ය මොකද්ද? දුක. දුක කියන්නේ මොකද්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස මේ උපායාස ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා ඉක්වීම පංච උපාදානස්කන්ධේ නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස් වෙන්නා වූ දුක. මේ දුක අපි ළඟ තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් දුක කියන කාරණය අපිට හොඳට ප්‍රකටයි. දෙවෙනි ආර්ය සත්‍යදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව කියලා. දුක තමා තුළ තියෙනවා නම් තෘෂ්ණාව තමා තුළ තියෙන්න ඕනේද නැද්ද? තියෙනවා. එහෙනම් දුක තමා තුළ තියෙනවා නම් අනිවාර්යයෙන්ම තෘෂ්ණාව තමා තුළ තියෙනවා. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕන. එහෙනම් දුක තියෙන්නේ ඔබ තුල නම් තෘෂ්ණාව තියෙන්නේ ඔබ තුල නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ කවුද? ඔබමයි. මාර්ගය මොකද්ද? ආර්ය ශ්‍රාංගික ඔච්චරයි බුදුරජාණන් වහන්සේ නමක් අපිට දේශනා කරන්නේ. ඔබට මේ භව ගමන දුකක් කියලා තේරෙනවා නම් මේ භවයේ තියෙනා වූ ගැඹුරු බව, විකෘති බව, විෂම බව දැනෙනවා නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? තෘෂ්ණාව ශේ කරනවා කියන මාර්ගයට යවතින්න ඕනේ. මොකද මේ තෘෂ්ණාව කියන එකම කාරණේනුයි අපි ලෝකෙට බැඳිලා තියෙන්නේ. කාරණා දෙකකින් අපි ලෝකෙට බැඳිලා නැහැ. තෘෂ්ණාව කියන එකම කාරණේකින් අපි ලෝකෙට බැඳිලා තියෙන්නේ. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව. ඊනොත් රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව මුල්ම ගත්තොත් අපිට පහසු වෙනවා පින්වතුනි. ඒ නිසා නිරතුරුවම තෘෂ්ණාව ඉලක්ක කරගන්න ඕනේ. තෘෂ්ණාව ප්‍රහීන වෙන තැනටයි දුක ප්‍රහීන වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා තෘෂ්ණාව ප්‍රහීන මාර්ගේ මුල්ම මාර්ගාංගේ මොකද්ද? සම්මා දිට්ඨිය. තේරෙනවද? දැන් සම්මා දිට්ඨියෙන් තොරව කවදාකවත් සම්මා සංකප්පයක් වැඩෙයිද? වැඩෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. කර්මයේ කර්මඵල විශ්වාසය. මැරිලා නැවත හේතුඵල ධර්මයන් අනුව උපදිනවා කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවායි කියන මේකට තමයි ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ලෞකික සම්මාදිට්ඨිය අපිව අරන් යන්නේ කොතෙන්ටද? සුගතියට. තේරුණාද? ලෞකික සම්මාදිට්ඨිය අපිව අරන් යන්නේ කොතෙන්ටද? සුගතියට. ලෝකෝත්තර සම්මාදිට්ඨියයි විදර්ශනා නුවණ සකස් කරන්නේ. එතකොට මුලින් අපි ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්න ඕනේ. ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳලා ලෞකික සම්මාදිට්ඨියත් අපි විදර්ශනා නුවණින් දකින්න ඕනේ. කොහොමද ලෞකික සම්මාදිට්ඨිය විදර්ශනා නුවණින් දකින්නේ? අපි දකිනවා අපි සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා කොච්චරනම් තෙරුවන් කෙරේ සද්ධාව ඇති කරගෙන ඉන්නේ නැද්ද? නිට්ටයද අනිත්‍යද වෙනස් වුණා. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක සද්ධාව තුල ජීවත් වෙලා සුගතිගාමි වෙලා අපි ආයිමත් සතර අපායට වැටෙන්නේ නැති. අන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය සකස් වෙනවා. ඒතර බලන්න අපි කොච්චරනම් අපේ අම්මා තාත්තලාගේ ගුණයන් දැනගෙන අම්මලා තාත්තලාට සලකන්නේ නැද්ද? අම්මලා තාත්තලා කරේ තියාගෙන අපි සංසාරේ කොච්චර ඇවිදින්නේ නැද්ද? මේ රැස්නා වූ සංස්කාර නිට්ටයද අනිත්‍යද? අන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය සකස් වෙනවා. අපි කොච්චර කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්නේ නැද්ද? සිල් රකින්නේ නැද්ද? ඒවා නිසා කොච්චර සුගතියේ ඉපදෙන්නේ නැද්ද? මේවා නිට්ටයද අනිත්‍යද? අන්න පින්වතුනි ලෝකෝත්තර සම්මාදිට්ඨිය සකස් වෙනවා. මුලින් සම්මා ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්න ඊළඟට ලෝකෝත්තර සම්මාදිට්ඨිය සකස් කරගන්න. මොකද මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ප්‍රබලම අංග දෙක තමයි සම්මාදිට්ඨිය සහ සම්මා සංකප්පය. බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා හැටියට මේක තුනකට කඩනකොට සීලයට සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන කාරණා තුන අයින් කරනවා. සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිය සමාධියට අයින් කරනවා ප්‍රඥාවට බුදුරජාණන් වහන්සේ අයින් කරන්නේ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි මේ දෙක තමයි මූලික වෙන්නේ මෙතනදී පින්වතුනි මේ දෙක වැඩෙන්නේ නැතුව කවදාක්වත් සම්මා සතියක් සම්මා සමාධියක් අපි තුල සකස් වෙන්නේ නැහැ ඔබ සම්මා දිට්ඨිය වඩන්නේ නැතුව සම්මා සංකප්පයන් සකස් කරන්නේ නැතුව කොච්චර භාවනා කරන්න ගියත් ඒකෙන් ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැහැ පින්වතුනි දැන් සම්මා සංකප්පය කියන දේ ගිහි පින්වතුන්ලාට ගොඩාක් වැදගත් මොකද සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්පය. අව්‍යාපාද සංකප්පය, නෙක්ඛම් සංකප්පය. බලන්න දැන් දවසකට දිනපතා මේ අවිහිංසා සංකප්පය කොච්චරනම් ඔබ අතින් සිද්ධ වෙනවද කියලා. දැන් ඔබ රාජකාරී ජීවිතය ගන්න. ඔබ රාජකාරී ජීවිතේ කන්තෝරුවට ගිහිල්ලා පැය 8ක් වැඩ කරද්දී ඔබේ ඉස්සරහට එන සේවා දායකයා ඔබ රස්තියාදු කරනවා නම් හෙට එන්න කියලා අරිනවා නම් අනිද්දා එන්න කියලා අරිනවා නම් ඒ මොහොතේම ඔබ ආරෂ්ඨාංගික මාර්ගෙන් බැහැරට යනවා. සම්මා සංකප්පයන්ගෙන් ඔබ බැහැරට යනවා. ඒ වගේම ඔබ ඔබේ ගෙදර ජීවත් වෙනකොට ඔබේ බිරිඳ උදෙසා, දරුවා උදෙසා, සාම්පුරුෂයා උදෙසා ඔබ කේන්තියක් සකස් කර ගන්නවා නම් ඒ කේන්තිය සකස් කර ගන්න මොහොතේම ඔබ ව්‍යාපාද සංකප්පයන්ගෙන් බැහැරට යනවා, සම්මා සංකප්පයන්ගෙන් බැහැරට යනවා. ඔබ සේවා ස්ථානයට ගිහිලා සේවා ස්ථානයේ තියෙනා වූ පාරිභෝගික තදබදිය නිසා ගැටෙන හිතක් ඇති කර ගන්නවා නම්, ද්වේෂ හිතක් ඇති කර ගන්නවා නම් ඒ මොහොතේම ඔබ සම්මා සංකප්පයෙන් බැහැරට යනවා පින්වතුනි. එහෙනම් බලන්න දවසට කී වතාවක් අපි සම්මා සංකප්පයෙන් බැහැරට වෙලාද ජීවත් වෙන්නේ කියලා. එහෙනම් මේ සම්මා සංකප්පයන් කියන කාරණේ පින්වතුනි එදිනෙදා ජීවිතේදී අපිට ගොඩාක් වටිනවා. ඒ නිසා Taman රාජකාරියට යන පෑයට හැම වෙලාවෙම සම්මා සංකප්පයන් වැඩෙන පෑයටක් බවට පත් කරගන්න දක්ෂ වෙන්න. ඔබේ ඉදිරියට සේවාදායකයෙක් එද්දී ඔබට තියෙන ඔබේ නීති රාමුව තුල යාව සතුටු කරන්න ඔබට බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබ ආවම වශයෙන් hinaවකින් හරි ඔබව සතුටු කරලා යවන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. එහෙම සතුටු කරලා අරින මොහොතේ ඔබ සම්මා සංකප්පයන් තුලට වැටෙනවා. නමුත් ඔබ ඉදිරියට එන අසතුටෙන් නම් යවන්න පිංගතුනි, ඒ මොහොතේම ඔබ අවිහිංසා සංකප්පයන්ගෙන් බැහැරට යනවා. ඒ නිසා මෙන්න මේ නෙක්ඛම්ම සංකප්පය සම්මා සංකප්පය කියනා වූ කාරණය මේ එදිනෙදා ජීවිතයේදී අපේ අතින් බරපතල ආකාරයෙන් උල්ලංඝනය වෙන්න ඉඩ තියෙනවා පින්වතුනි. ඒ නිසා මේක උල්ලංඝනය වුණොත් ඉන් පල්ලෙහා තියෙන මාර්ගාංග හයම වැඩෙන්නේ නැහැ. තේරුණාද? අපි කොච්චර භාවනා කරන්න ගත්තයි කියලා අපිට ඒක හරියන්නේ නැහැ. අපි බිරිඳ එක්ක කේන්ති ගන්නවා නම් සාම්පුරුෂයා එක්ක කේන්ති ගන්නවා නම් අපේ ඉදිරියට එන සේවාදායකයාත් එක්ක කේන්ති ගන්නවා නම් කොච්චර එළමිනිය කොටාගෙන භාවනා කරන්න ගියත් වැඩක් නැහැ මොකද සම්මා සංකප්පයන්ගෙන් වැඩිමින් තොරවයි අපි සම්මා සතියක් මෙතන හොයන්නේ සම්මා සංකප්පයන්ගෙන් තොරව කවදාකවත් සම්මා සතියක් සකස් වෙන්නේ නැහැ ඒ නිසා මේ සරල තැනට ජීවිතය ගන්න තෘෂ්ණාව කියන එකම කාරණයෙන් ජීවිතයට බැඳිලා තියෙන කියන කාරණේ දකින්න දකිමින් මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල මම ශක්තිමත්ව ඉදිරියට යනවා කියන හිතන්න එතනදී සම්මා දිට්ඨියත් සම්මා සංකප්පයත් මූලික අංග වශයෙන් දකිමින් ඉස්සරහට යන්න කියලායි මතක් කරන්නේ. දැන් මම මෙතනින් ධර්ම දේශනාව අවසන් කරනවා මම මතක් කළා ඔබ මුලින්ම වටිනා උපතක් ලබා ගත්තා කියලා. ශේෂ්ඨ උපතක්. ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණ පහක් තියෙනවා අරගෙන යන්න කියලා මතක් කළා. ඒ ශේෂ්ඨ මරණ පහ කරා අරගෙන යන ගමනේදී මේ උපත ලබා දෙන්න හේතු උනේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් කියන කාරණේ මතක් කළා. ඒ වගේම පින්වතුනි විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න අර පරමාදර්ශී චරිතානුව ජීවිත ගොඩනගා ගන්න මාන්නෙන් තොර වෙන්න කියන කාරණේ මතක් කළා. තුන්වෙනුව පෙරුවන් කෙරෙහි අතර සද්ධාවත් සීලය ආර සීලයක් බවට පත් කරමින් රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියන කාරණේ මතක් කළා. බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ කාරණා ටික ඔබේ ජීවිතයෙන් පරිපූර්ණ කරගත්තොත් ඔබ මේ ජීවිතේ ඇස් දෙක පිය වෙන්න පෙර ආතුව සතර අපායෙන් මිදෙන්න කැමති වෙන්න ඕනේ කියන කාරණේ. දැන් මතන් මම මෙතනින් මේ ධර්ම දේශනය સમાપ્ત කරනවා. මම මේ දේශනා කළා වූ කාරණා මත යමක් අහන්න තියෙනවා නම් අහන්න මම දන්නවා නම් උත්තර දෙන්නම් දන්නේ නැත්නම් නෑ කියන්න. මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් අහන්න. මුකුත් නැද්ද අහන්නේ? මොකද්ද කියන්න? සෝතාපන්න කෙනෙක් තුලින් සිල්පද බෙදෙන්න පුළුවන්. නමුත් එයා තුල සතිය සිහිය හොඳින් තියෙනවා. නමුත් ඒ බිඳෙන මොහොතේ මෙයා ඒක නිවැරදි කරගන්නවා. තේරුණාද? බිඳෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. බිඳෙන්න පුළුවන්. නමුත් එයා තුල සතිය සිහිය පිහිටලයි තියෙන්නේ. ඒ නිසා එයා මේ මොහොතේම ඒ සිල්පදේ නිවැරදි කරගන්නවා. එහෙම තමයි ඒක හිතන්නේ. ඔව්. එහි ලබාගතා වූ මනුෂ්‍ය භාවයේ තුල එයා පොඩි කාලේ ඉඳගෙන ලදරු පාසල් ගිහිලා එක වසර දෙක වසර හිම යනකොට දැන් ගියාත්මේදී එයා සෝතපන්න වෙනකොට ආරෂ්ඨම ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් ඉන්නවා. එතකොට දෙවෙනි ආත්ම භාවයේදී කුඩා දරුවෙක් විදිහට එයා වර්ධනය වෙනකොට එයා අතින් සිල්පත බෙන් බිඳිලා එතකොට එයා ඒ පෙර කරපු ඒ පෙර ජීවිතේ නවත්තපු තැන මේ ආත්මෙදි කොහොමද උපද්දවන්නේ? මෙහෙමයි පුතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ ජීවිතේ සතර පායෙන් මිදුණොත් එයා නැවත සුගතියේ උප්පත්තිය සකස් කරගන්නේ. තේරුණාද? සුගතිය කියන තැනට මනුෂ්‍ය ලෝකයක් අයිතියි. නමුත් මම නම් කිසිම සූත්‍රයක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක සෝතාපන්න කෙනෙක් නැවත මිනිසෙක් වුණායි කියන කාරණේ මම අහලා නැහැ. අවසර සයන්ස එහෙම එහෙම නේද? එමුනේ මම නම් අහලා නැහැ. මනුස්ස ලෝකේ නැවත ඉපදුනා කියන කාරණයක් අහලා නැහැ. මම අහලා තියෙන්නේ මාර්ගඵලලාභී දෙවියේ දිව්‍යාංගනාව බවට පත් වෙලා උප්පත්තිය සකස් කර ගන්නවා කියන කාරණය. තේරෙනවද? ඒ නම් සුගතියේ ඉපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා සුගතියට මනුස්ස ලෝකේ අයිති. තේරෙනවද? මම නම් ඒක විග්‍රහ කරන්න ගන්න මේ විදිහට තියෙන්නේ. සම්මාස දැන් ධර්මදේශනාවේදී ශ්‍රවණය වුණා ගොඩක් පින් කරපු උදවිය කෝටිපති උදවිය දුගතියක උපදුනා කියන්නේ. උපාදාන පත්‍ය බව මාත්‍රේ. ඒ හැමෝම නෙමෙයි. උපාදානේ සකස් වුණා නම් එතන. එතකොට ඒ ආත්මේ ගොඩක් අර කලින් කරපු කුසලේ ඉක්මනින් ඵල දෙන්නේ නැද්ද? මෙහෙමයි. ඒක වැටුණාට පස්සේ මාත්‍යෝ දුග දුගතියට වැටුණාට පස්සේ අකුසල්ම තමයි මතුවලා එන්නේ. දැන් අපි කියමු දුක කියලා പ്രേත ලෝකෙට වැටුණා කියලා. പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ ද්වේෂයමයි, ලෝභ ද්වේෂ මොහයමයි සකස් වෙන්නේ. ඒතකොට කුසල් නෙමෙයි මතුවෙන්නේ අකුසල් තමයි ඇතිලා ඉන්නේ. එතන තමයි භයානක භාවය. අකුසල් තමයි මතුවලා ඉන්නේ. දැන් අපි කියමු දැන් තිරිසන් සතෙක් ගන්න, බල්ලෙක් ගන්න. දැන් ඔය සමාහට බල්ලෙක් කියන්නේ පෙර ජීවිතේ ලස්සන මිනිස්සෙක්. මුදල ගත කළ සීලෙන් දුර්වල වුණා. නමුත් දැන් එතෙන්ට වැටුණා. දැන් එයා තුල මහත්මයේ ලෝභ ද්වේෂ මොහයමයි සකස් වෙන්නේ. එයා කර්මයේ කර්මඵලයක් දන්නේ නැහැ. ඒ නිසා අකුසල්ම තමයි යට මතුවලා ඉන්නේ. කුසල් මතුවලා තියෙනවා. කුසල් මතුවෙන අවශ්‍යයි ඉන්නවා. දැන් බල්ලෙක්ම ගන්නකො දඩාවත යන බල්ලෙකුත් ඉන්නවා. තේරෙනවද? කොළඹ කුරුණුවත්තේ නෝනා කෙනෙක් ළඟත් බල්ලෙක් ඉන්නවා. ඒතකොට බලන්න මේ දඩාවත යන බල්ලා විසි කරන දේ තමයි කන්නේ. ගුටි කකා ඉන්නේ. නමුත් කුරුණුවත්තේ නෝනා ළඟ ඉන්න බල්ලා නිදාගන්නේ ඇඳක යන්නේ කාර් එකේ කන්නේ බොන්නේ ඉස්තරම්ම දේ. බල්ලන්ගේ ලෝකේ සමාජ අසාධාරණයක් තියනවද? නැහැ. මොකක්ද ඒ උනේ? මේ දඩාවතේ යන බල්ලා පෙර ජීවිතේ සිල් රැක්කෙත් නැහැ. දන් දුන්නේ නැහැ. තේරෙනවද? ඒතකොට කුරුදුවත්තේ නෝනා ළඟ ඉන්න බල්ලා සිල් රැක්කේ නැහැ. නමුත් එයා දන් දුන්නා. දානයේ ආනිසංසයට දැන් හරකෙක් ගන්න හම්බන්තොට දිස්ත්‍රික්කේ ඉන්න හරකෙකුට කන්නක් නැහැ. එයා වැලි තමයි තනකොළ හැටියට කන්නේ. වතුරක් නැහැ. නමුත් නුවරඑළි දිස්ත්‍රික්කේ ඉන්න හරකෙක් ගන්න එයා තනකොළ පුන්නක්ක බොන්නේ රට තනකොළ කන්නේ ගාලක නිදාගන්නේ කිරි බෝතල් 30ක් 40ක් දෙනවා. හැමෝම එයාට කැමතියි. මේ හරකේ ලෝකේ සමාජ අසාධාරණේද? නැහැ. අර හම්බන්තොට ඉන්න හරකා පෙර ජීවිතේ සිල් රැක්කෙත් නැහැ දන් දුන්නේ නැහැ. අර නෝර්වේජියේ ඉන්න හරකා සිල් රැක්කේ නැහැ. නමුත් එයා දන් දුන්නා. දානේ ආනිසංසෙතෙන්ද ආවා. දැන් පරදත්ත රූප ජීවි പ്രേත කොටස් එහෙම තමයි. උපාදානයේ නිසා තෙන්ට වැටුණා. නමුත් දානේ නිසා අර පරදත්ත රූප ජීවි කියන තැනට ආවා. වැටුණාට පස්සේ ගොඩ එන්න බෑ මාත්‍යෝ. ඒ නිසා වැටෙන්නේ ඉස්සෙල්ලා මේක කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඒක මහත්යෙක් හිටියා. ඒ මහත්යාගේ විනෝදාංශයේ කකුල වල්ලන එක. විනෝදාංශයේ කකුල වල්ලන එක. එයා මුහුදු වෙරළට අර යකඩ උලක් අරගෙන බාල්දියක් අරගෙන හැමදාම උදේට යනවා. ඒක විනෝදාංශය. එයා කකුළු අල්ලලා ගෙනල්ලා සේවකෙන්න දෙනවා උවිලා දෙන්න කියලා. මේ මාත්‍යා මෙහෙම ඉන්නකොට දැඩි අනතුරකට ලක් වෙනවා. අනතුරු ලක් වෙලා එයා දැන් රෝහලේ දැඩි සත්කාරයකදී. දැන් එයා මැරෙන්න යන්නේ එයා හිතනවා එයා ඇත්තට මැරෙයි කියලා. එයා කියනවා එයා මැරෙන්න යන වෙලාවේ එයාට මේ පේන හැම දෙයක්ම දැන් රෝහලේ තියෙන අර ලොකු කුළුණු හැම එකක්ම එයාට පේන්නේ කකුලෙක් වගේ. එයාගේ ඉස්සරහට දොස්තර මහත්තයාව දොස්තර මහත්තයත් පේන්නේ කකුලෙක් වගේ. දැන් මොකද්ද මේ වෙන්නේ යන්නේ? එයා කකුළු විප්පරේක උප්පත්තිය සකස් කරගන්න යන්නේ. නමුත් මේ මහත්තයා මැරුන්නේ නැහැ මහත්තයා. තේරුණා? නමුත් මේ මහත්තයා මැරුණා නම් මේ ලෝකේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ එයා කකුලුවෙක් වෙලා උපදී කියලා. ඒක තමයි බය. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ හිස්ස ගිනිගත් එක් ඒ ගිනි නිවන්නේ යම්සේද. මේ භව ගින්දර නිවා ගන්න මේක හරිම භයානකයි කියලා බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ. මොකද මේ මහත්ය කකුලුවෙක් වෙයි කියලා කවදාකවත් හිතන්නේ තෘෂ්ණාපච්චය උපාදාන. මොකද යාත්‍රේ තුන කකුලුවන් අල්ලන්න තියෙන තෘෂ්ණාව කැමැත්තෙන් එයා ඇල්ලුවේ. එයා මේක අකුසලයක් කියලා දැනගෙන නෙමෙයි කළේ. කැමැත්තෙන් ඒක තමයි යාගේ උපාදානයේ කැමැත්ත. ඒ කැමැත්තට අනුව අන්න කකුළු පිටරේක මෙයාට උප්පත්තිය ලැබෙනවා. ඇයි? ඒ විදිහටම මැරුම් කන්නේ. ඉතින් ඕක තමයි භවය. ඔතෙන්ට වැටුණට පස්සේ ඉතින් ආයෙම සැපයක් ගැන කතා කරලා වැඩක් නැහැ මාත්. සැපයක් ගැන කතා කරලා වැඩක් නැහැ. කොතනත් උපදල පණුවෙක් ගන්නකෝ. සමහර පණුවෝ ඉන්නවා මඩගුඩේ ජීවත් වෙන පණුවෝ. සමහර පණුවෝ ඉන්නවා මලක ජීවත් වෙන පණුවෝ. මේ මලක ජීවත් වෙන පණුවෝ ඒ කරලා තියෙන කුසලයක් පෙර ජීවිතේ. මඩගුඩේ ඉන්න පණුවෝ ඒ කරලා තියෙන අකුසලයක්. එහෙම තමයි ඒක අකුසලයේ කුසලයේ හරි අර විදියට විපාකයන් සකස් කරලා දෙනවා. හරිද තාමුණාර තියනවද? අවසර කියන්න. එක්කෙනෙක් කියන්න. අටමහ කුසල් වලින් එකක් කරගන්න. අටමහ කුසල් කරපු කෙනෙක්. එහේ එහෙම කෙනෙකුට අපායগামী වෙන්න පුළුවන් ඊළඟ භවයේ. මෙහෙමයි උපාදාන පත්‍ය භව කියන ධර්මයේ කල්ප ගන්න වෙනවා. දැන් අපි කියමුකෝ දැන් අපේ බුදුරජාණන් වහන්සේට ආසිදිසි දාණය දුන්නේ මල්ලිකා බිසවනේ. කොසල් රජතුමාගේ බිසව ආසිදිසි දාණය 500ක් මහරහතන් වහන්සේ අපුම්ක බුදුරජාණන් වහන්සේ. ඈ 500ක් ඇත්තු 500ක් මුතුකුඩ. කෝටි ගාණක් දාණය. නමුත් එයා ගිහිල්ලා අවසානයේ යම් සුළු කාලයකට හරි පණකුලයක තමයි සතර අපායට වැටෙන්නේ. නමුත් එයා එතනින් ගොඩාවේ අර ශක්තිමත් කුසල් නිසා. නමුත් අද වගේ කෙනෙක් එතෙන්ට වැටෙන්නට ගොඩ එන්න බැහැ මොකද අද එවැනි ශක්තිමත් කුසල් කරන්න ශක්තියක් නැහැ කාටවත්. බුදුරජාණන් වහන්සේලා ලෝකේ නැහැ. නමුත් ඒ නිසා උපාදාන පත්‍ය බහුව කියන ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අට කුසල් කරා නම් හැම වෙලාවම අපි දක්ෂ වෙන්න ඕනේ කුසලයේ ස්වභාවය මතකෙට ගන්න. අපි කුසලයට වඩා අපි දේවල් තෘෂ්ණාවෙන් බැඳිලා හිටියොත් ඊට අදාළව යන්නේ. ඔබ අටමා කුසල් කරලා දරුවෝ කරේ තෘෂ්ණාවෙන් හිටියොත්, දීපල කරේ තෘෂ්ණාවෙන් හිටියොත්, දීපලට අදාළව ඔබේ චුතිසිත ඒක තමයි අනිත්‍ය සංඥා වඩන්නේ කියන. අනිත්‍ය සංඥාවෙන් තමයි පින අර්ථවත් කරලා දෙන්නේ. අනිත්‍ය සංඥාවෙන් තොරව පින අර්ථවත් වෙන්නේ නැහැ. අනිත්‍ය කාරණයම වඩන්න කියන්නේ ඒකයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අරසුව අපි රූපේ අනිත්‍යභාවය දකින්න අවශ්‍යයි. ඒ වගේම සිතට එන සිතුවිලි. ඒ කියන්නේ වෛර සිතක් හෝ ක්‍රෝධ සිතක් යනකොට ඒකේ අනිත්‍යභාවය අපි දකින්න අවශ්‍යයි. එතෙන්දී ඔබ වහන්සේ පැවසුව ඒ දේ හැම මොහොතෙම නුවණින් අපි දකින්න ඕනේ කියලා. එතන ස්වාමීන් වහන්සේ දැන් අපි එළමිනිය ගොතාගෙන හොතල වාඩි වෙලා ඉන්න අවස්ථාවේ ඒ දේ නුවණින් දකිනකොට ඒක නීවරණ පහ වෙච්ච මනසකින් අපි ආවර්ජනය කළ යුතුයි නේද? මෙහෙම දැන් උතෙන්ට යනකොට නීවරණ පහ වෙලා තියෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා පහ වෙන නිසායි භාවනාරමුකට හිත ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අපි නුවණින් මෙනෙහි කිරීම කර කියන එක අද වර්තමානයේ හුඟක් අඩුයි. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙකුට ප්‍රඥාව ඇති කරගන්න නම් සද්ධාව තීව්‍ර කරගන්න නම් එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ ඉස්සෙල්ලාම. දෙවනුව සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. එහෙමනම් නුවණින් මෙනෙහි කිරීම කියන එක හැම වෙලාවම වටිනවා. තේරෙනවා? ඒක දකින දකින දේ අපි ගියමු යාචක මහත්තයෙක් සිඟන මිනිස්සෙක් දැක්කා. ඒ සිඟන මිනිස්යා තුලින් අපි දකින්න ඕනේ මන් සංසාරේ මේ විදිහේ යාචකයෙක් වෙලා කොච්චරනම් අගුපිල්ලන නිදා ගන්න නැද්ද? මම මේ ජීවිතේ සතර අපායෙන් නොමිදුනත් මෙවැනි යාචකයෙක් වෙලා තව කොච්චර මට යන්න වෙයිද? මලකඳක් අපි දැක්කොත් ඒ මලකඳ දකින්න ඕනේ මං සංසාරේ මැරුණ වෙලාවේ ගොඩ ගහපු මලකඳන් මේ වගේ කී ලක්ෂයක් වෙන්නේ නැද්ද? මේ ජීවිතේ සතර අපායෙන් නොමිදුනොත් තවත් කොච්චර මලකඳන් මං සංසාරේ ගොඩ ගහන්න වෙයිද? තේරෙනවද එතන මේ ආකාරයෙන් අපි නුවණින් මේක කොයිද ගලපලා භාවනා කරන වෙලාවට භාවනා කරන අරමුණෙන් හිත ගන්න තේරෙනවද භාවනා කිරීමෙන් බැහැර වෙලාවට හැම වෙලාවෙම මේ කොයි කොයි දේ නුවණින් මෙනෙහි කරන්න දක්ෂ වෙන්න නුවණින් මෙනෙහි කිරීම තුලයි ප්‍රඥාව කියන කාරණය තමා තුල සකස් වෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මුලින්ම දේශනා කළා මනුෂ්‍ය ආත්මයක් ලැබීම ඊටම උතුම් කටයුත්තක් කියලා. එතකොට අපේ මනුෂ්‍ය ලෝකේ අපි දකිනවා ගොඩාක් අඩුපාඩු සහිතව ඉපදිච්ච කට්ටිය. එතකොට ඒ අතරිනුත් ඊටම අවාසනාවන්ත ලෙස බුද්ධිමය වුණා කියන්නේ ඒ කියන්නේ මන්ද බුද්ධික තත්වයට පත්වෙච්ච අය වෙනවා. එතකොට ඒ අය සමහර අය හොඳට සල්ලි වාගේ තියෙන පවුල්වල උපත ලැබනවා. තවත් සමහර අය ගොඩාක් දුකටපත් වෙච්ච ජීවිත ගත කරනවා. ඒ කොහොම වුණත් ඒගොල්ලන්ට අර ඔබවහන්සේ දේශනා කරා වගේ අවසාන තුතිසිත පහළ වෙනකොට ඒගොල්ලන්ට ධර්මයේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ මානසිකත්වයක් නැහැ. ඒතර ඒ අයට ඒ තුතිසිත ඇති වෙන්නේ කොහොමද? එතන අපිට පුළුවන් ද ඒ අය සම්බන්ධ කරගෙන යම් කිසි ඒගොල්ලන්ගේ අකුසලයෙන් මුදවන්න යම් කිසි දෙයක් ඒගොල්ල වෙනුවෙන් කරන්න පුළුවන් ද කියලා දැනගන්න. මෙහෙමයි දරුවෝ දැන් සිද්ධිය වුණාට පස්සේ අවසාන චුතිසිතට අදාළව තමයි ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. තේරුණාද? ඒ ප්‍රතිසන්දිය සකස් වුණාට පස්සේ එතන ඉඳන් නිවැරදි කරන්න තියෙන අවස්ථාව හුඟක් අඩුයි. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියනවා මේ අපේ මේ කරා වූ සියල්ල කර්මය මුල් කරගෙන මා සිද්ධ වෙනවා. කර්මය දායාද කොටගෙන මිනිස්සයා උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තේරෙනවද? දැන් පෙර ජීවිතයේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ජීවිතයේ යමෙක් මේ විශේෂඥ දැනුම හොඳට නොවන වෙට්ටින උපදින්නේ මොකද? පෙර ජීවිතයා මහාන බමුණන් හොයාගෙන ගිහිල්ලා කුසලයේ අකුසලයේ මොකද්ද කියලා පහලා තියෙනවා. හොඳ නරක මොකද්ද කියලා පහලා තියෙනවා. කළ යුත්ත නොකළ යුත්ත මොකද්ද කියලා පහලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් නිසායි මේ ජීවිතයේ විශේෂඥ දැනුම ලැබෙන්නේ කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. තේරෙනවද? එතකොට යමෙක් නූගත් භාවයේ ලබලා තියෙනවා මොකද්ද හේතුව? එයා පෙර ජීවිතයේ එවැනි තැන් වලට ගිහිල්ලා ඒවා හොයලා බලලා ඒ අනුව ජීවත් වෙලා නැහැ. තේරෙනවද? එක්කෝ එයා වෙන අයගේ අධ්‍යාපනයේ ඊර්ෂ්‍යා කළා ඒ වගේ දේවල් සිද්ධ කරලා. ඉතින් ඒවයි විපාකය අනුව මේ ජීවිතේ නූගත් වෙලා ඉපදුනාට පස්සේ නෝන කරන්න දෙයක් නැහැ ඉතින්. තේරෙනවද? නමුත් ඉතින් අපි බුදුරජාණන් වහන්සේ කියන කර්මයට යට වෙන්න එපා කියලා. තේන්න එවැනි ප්‍රශ්නයක් තියෙනවා නම් බුදුරයන් වහන්සේගේ ධර්මයේ තුල පින්දහම් කරලා ඒ පින තුලින් අර කුසල යටපත් කරන්න කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. තේන්න? ඒ නිසා බෝධි පූජා කියන දේ අපිට කරන්න පුළුවන් බුදුරයන් වහන්සේක අනුමත කරන දෙයක්. ඒවත් පින්කම් සංඝය ආරමුණු කරගෙන දාන දෙන පින්කම් ඒවා කරලා ඒ සම්බන්ධ කරගත්ත කෙනා සම්බන්ධ කරගෙනයි කරන්න ඕනේ. යා නැතුව ඔබ පින්කම් කළා කියලා යාට වැඩක් නැහැ. තේරෙනවද? රෝගියෙක් ගෙදර ඉන්නවා නම් ඔබ ගිහිල්ලා බෝධි පූජා තිබ්බා කියලා රෝගියාට වැඩක් නැහැ. රෝගියා යන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ බෝධි පූජාව ගිහලා ඔබ ඇවිල්ලා ඒ රෝගියාට කියන්න ඕනේ අම්මේ මං ඔයා අරමුණු කරගෙන මෙවැනි පූජාව කළා. කළා කියනකොට එයා දැනගන්න ඕනේ සාදු සාදු කියලා අනුමෝදන්. එහෙම වුණොත් ඒ පින එයාට ලැබෙනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම එයා සම්බන්ධ කරගෙන තමයි කරන්න ඕනේ. නමුත් පුතේ ලෝකය ගැන හිතන්න යන්න එපා. ලෝකේ හිතලා අහවර කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන අවබෝධයෙන්මයි මේ ලෝකේ අහවර කරන්න පුළුවන් කියලා. වෙන අනාගතය කියන්නේ දැන් වේගයෙන් දුස්සීලභාවයේ සකස් වෙන ලෝකයක් තියෙනවා. දවසින් දවස දවසින් දවස සිල්පද විඳ ගන්න අයගේ ලෝකය වැඩි. ඒ නිසා දවසින් දවස බිහි වෙන්නේ අකුසලයට විපාක දෙන්න සුදුසු ලෝකයක් තමයි බිහි වෙන්නේ. තේරුණා? අනාගතයේ මේ සිල්පද විදින ස්වභාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අකුසල් විපාක දෙන සුදුසු ලෝකයක් බිහි වෙන්නේ. ඒ නිසා අනාගතයේදී කවදාක්වත් දරුවෙක් ගැන හිතලා අම්මා තාත්තාට සතුටු වෙන්න බෑ. අම්මා තාත්තා ගැන හිතලා දරුවෙකුට සතුටු වෙන්න බෑ. බිරිඳ ගැන හිතලා ස්වාම පුරුෂයෙකුට සතුටු වෙන්න බෑ. එවැනි ලෝකයක් තමයි අනාගතයේදී බිහි වෙන්නේ මේ දුස්සීලභාවය නිසා. තේරෙනවද? ඒ නිසා මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ආයිමත් ධර්මයක් අපිට මුණ ගැහෙන්න තව අවුරුදු ලක්ෂ 25ක්වත් යනවා. මොකද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්න තව අඩුම ගානේ ලක්ෂ 25ක් යන අවුරුදු. මොකද මිනිසයාට අවුරුදු 80000ක ආයුෂ වෙන්න ඕනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න. අවුරුදු 80000ක ආයුෂ වෙන්න තව අවුරුදු ලක්ෂ 25ක්වත් යනවා. එතෙක් අබුද්ධෝත්පාද කාලයක්. තේරෙනවද? ඒ අබුද්ධෝත්පාද කාලයේ තියෙන බියකරු බව විෂම බව නුවණින් දකින්න. දැකලා අනුන් සූපත් කරන්න නෙමෙයි තමා සූපත් වෙනවායි කියන කාරණේ දකින්න. තේරෙනවද? අපි දරුවන් නිසා අම්මා තාත්තා නිසා ස්වාමි පුරුෂයා නිසා කල්ප ගණන් සංසාරේ නිරයන්ට වැටලා තියෙනවා. තේරෙන බුදුරයන් වහන්සේ කියන ඔබ දරුවන් උදෙසා හෙළූ කඳුළු මහසાગරයේ ජලයට වැඩි කියලා. තේරෙනවද? එහෙම කඳුළු හෙළලා අපි කල්ප ගණන් දරුවෝ නිසා අනුන් නිසා සතර අපායට වැටෙනවා. එනිසා මේ ජීවිතේ අනුන් නිසා සතර පායට වැටෙනවා කියන තැනට යන්න එපා. තේරෙනවද? ධර්මයේ සම්දික්කව තියෙනවා මේ ධර්මයේ ප්‍රයෝගී කරගෙන මම මේ ජීවිතේ සතර පායෙ මිදෙනවා කියනතර විකල්පයක් නැහැ. තේරෙනවද? ඔබේ දරුවෙක් ඉන්නවා නම් ඔබ හිතන්න ඕනේ දරුවා නිවැරදි කරන්නේ කොහොමද කියලා නෙමෙයි. මම මේ භව ගමනේ ලබන අවසාන දරුවයි මේ ලැබුවේ කියලා. ඔබේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නිසා ඔබ දුක් විඳිනවා නම් ඔබ හිතන්න ඕනේ මේකෙන් මිදෙන්නේ කොහොමද කියන කාරණේ නෙමෙයි. මං මේ භව ගමනේ ලබන අවසාන අම්මයි තාත්තයි මේ ලැබුවේ කියන කාරණය. එහෙම කරන්න නම් ඔබ මේ ජීවිතේ සතර අපායේ එහෙම කළොත් ඔබට නැවත දරුවෙක් අම්මෙක් තාත්තෙක් සංසාරේ ලැබෙන්නේ. ඉන් මෙහා දරුවෙක් ඉපදුනා කියන්නේ අම්මෙක් තාත්තෙක් ලැබුණා කියන්නේ දුකක් ඉපදුනායි කියන කාරණය. ඒ නිසා දුක ගැන කතා කරලා වැඩ නැහැ මොකද මෙතන උප්පත්තිය සකස් වෙලා ඉවරයි. හරිද පුතේ? දැන් ඇති සාදුකාරයක් දෙන්න. පිටතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න. ඒ ඉන්ද්‍රජිත් පොන්සේකා මහත්මයා එම පින්වත් මහත්මිය ඒ වගේ මේ ඉන්ද්‍රජිත් පොන්සේකා මහත්මයාගේ අක්කා අපිට අවස්ථා කීපයකදීම ඇවිල්ලා මේ ආකාරයෙන් සීපත් කරලා මේ පින්කම ලස්සනට සිද්ධ කළා. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ මේ ආකාරයෙන් මේ රැස් කරගත් ආ වූ සියලුම පින් මුලින්ම මේ වැඩමවා වදාළ ඒ අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ඒ වන්දනීය මහා සංඝ රත්නයේට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිසත් මේ පින හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ පින්කම සඳහා වැඩම කොට වදාළේ ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් මේ පින නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිසත් මේ පින හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම පින්කම සංවිධානය කළ ආ වූ පොන්සේකා මහත්මයාගේ පවුලේ සියලුම දෙනාටත් සහ සම්බන්ධ වුණා වූ උපකාර ධර්මයන් සකස් කළා වූ ඒ සියලුම දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණසත් මේ ජීවිතය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය කිරීමටත් මේ පින හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම පින් ඒ ෆොන්සේකා මහත්මයා නමින් මිය පරලෝගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන ඒ අම්මා තාත්තා ඒ වගේම ඒ නැගණියගේ සාම්පුරුෂයා ඇතුළු පින් බලාපොරොත්තු වෙන පවුලේ යම් ඥාති පිරිසක් වේ නම් ඒ සියලු දෙනාම ඔබ සියලු දෙනා නමින් මිය පරලෝක පින් බලාපොරොත්තුව ජීවත් වෙන යම් පිරිසක් වේ නම් මේ සියලු දෙනාම තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කමක් සේසිතා මේ පින දැක සතුටු වේවා අනුමෝදන් සතුටු වේවා කියලා මියගිය ඥාතීන්ගේ රුවගුණ සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීන් අංගෝතු ගාථාව ශබ්ද නගලා කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම පින් මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ වූ දිව්‍ය රාජ සමූහයාද මේ ගම්බිම් සුරකින්නා වූ දෙවියෝද මේ පින් දැක සතුටු වේවා අනුමෝදන් සතුටු වේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවරෙන් සැනසේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පිඟතුල්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තාව චාචා අම්මේයි කියලා දැන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ ආකාරයෙන් පින්කමක් සිද්ධ කරලා තමනුත් සතුටු වෙලා මියගේ ඥාතීනුත් සතුටුභාවයටපත් කරලා දෙවියනුත් සතුටුභාවයටපත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවායි කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සියලුම පින් මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධය උදෙසාම උත්තම පාරමී ධර්මයන් වේවා කියලා මේ විදිහට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා මේ කුසලෙන් නිවන් දකිනා තුරුම පස්පව් දසකුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආ ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා දැන් මහා සංඝරත්නයේ පින්තුල්ලාට ආශිර්වාද කරන ආශිර්වාද ලබා ගන්න ස්වාමීන් වහන්සේ මයික් එක දෙන්න ස්වාමීන් වහන්සේ අභිවාදන සීරිස නිවර්මදන සීරිස ලිච්ඡන් වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු තේවන් සම්මේ සුපත්තේ වාදීර්ඝස සේවා චතුරාර්ය සත්‍ය නාබුදේ හොඳයි හැමදිනාම ස්වාමින් වහන්සේලා වන්දනා කරන මේ ගාථාව කියලා වන්දනා කරන්න මේ විදිහට සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබින මයලත්ධං බුද්ධ පුත්තං නමාමි සීලවන්තං තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්ධං බුද්ධ පුත්තං නමාමි සීලවන්තං ගුණවන්තං අයක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමි සාදු සාදු සාදු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්නතුනි ඔබ සෑම දිනාට පුරා පැය තුනකට වැඩි කාලයක් ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරි සද්ධර්මය දේශනා කරමින් ඔබගේ ධර්මාවබෝධය ඔබගේ ප්‍රඥා ලෝකය අවදි වීම පිණිස දහම් දේශනා කොට වදාළ මේ පින්වත් රාජගිරි අරිඥාන ස්වාමීන් වහන්සේටත් ඔබ රැස් කළ සියලු පින් ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය අවබෝධ කර ගැනීම පිණිස එතෙක් නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ සැලසීම පිණිසත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ස්වාමීන් වහන්සේට ලොවැසි සදහම් වසනු කැමැති සදහැතියන්ට තව තවත් ඒ තථාගත සී සද්ධර්මයේ දේශනා කිරීම සඳහා තව තව ශක්තිය ධෛර්යය වාසනාව පුණ්‍ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අවසානයේදී මේ ගෞරවනීය ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වන ඒ පරම ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු ඉතින් ඔබ හැම දිනාට අද මෙවැනි වටිනා උතුම් ධර්මානුශාසනා මහ පින්කමක් දැක ශ්‍රවණය කරන්නට සහභාගී වීමට අවස්ථාව ලැබුණේ නාලනී මහත්මිය හේමලතා මහත්මිය ශාන්ත කුමාර මහත්මයා අමලා මහත්මිය ඉන්ද්‍රජිත් පොන්සේකා මහත්මයා ඉන්ද්‍රාණි මහත්මිය කියන මේ පින්වතුන්ගේ දායකත්වයෙන් ඒ අය මේ උතුම් පින්කමේ දායකත්වයේ ධර්මින් කටයුතු කරලා බලාපොරොත්තු වෙන අය රැස් කරගත් සියලු පින් ආදරබර මව්පියන් දෙපළට පින්පෙත් අනුමෝදන් කරන්ට ඔස්ටින් ෆොන්සේකා මෙතිතුමාටත් වසර 100ක් සම්පූර්ණ වේ වසර 11කට පෙර පරලෝ සැපත් වුණු ඒ පියාණන්ටත් ඒ වගේම සිමෝනා පොන්සේකා මව්තුමියන්ටත් දිවංගත වෙලා වසර 18ක් සම්පූර්ණ වෙන ඒ මව්පියන්ට මේ උතුම් ධර්ම දානමේ පිණින් ඒ අමා නිවන් සුව ලැබේවා කියලා පින් දෙන්න සාදු කියන්නේ. ඉතින් මේ පින්වත් සංවිධාන කටයුතු මෙහෙවපු හැම දිනාටමත් නුඹ සෑම දිනාටමත් මේ සියලු පින් බලෙන් උතුම් වූ සාන්ත නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම තෙරුවන් පිහිට වේවා